ප්‍රශ්න තියෙනවද අහලා දැනගන්න. දහම් කරුණු ගැටලු අහන්න පුළුවන්. මොන හරි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා ප්‍රශ්න නැද්ද? ඊළඟට අහන්න අහන්න තියෙනවා. එහෙනම් එච්චරයි. එහෙනම් ඒ අම්ම සෝවාන් වෙලා. ඒකේ ප්‍රශ්න ගැටළු නැත්තේ අංකා විතර විසුද්ධියක් ඇතිලානේ. මේ ඔක්කොම එහෙමයි නේද? එහෙනම් මට කමටහනක් දෙන්න දැන්. ඕ මේ ඔය එළියේ ඉන්න බරකමල මෙහාට එන්න ඔක්කොමලා මොනවද දැනගන්න ප්‍රශ්න ගැටලු එහෙම නැද්ද? ඔව් අරමුණක් නොවැටිච්ච තැනක් නැහැ. හැම එකක්ම අරමුණ. සිතුවිල්ල කියන්නේ තරමුණ. ඒක ධම්මාරමුණ. ඒක මේ උපාදාන ස්කන්ධයට වැටෙනවා. ඒකත් උපාදාන ස්කන්ධය තමයි අපිට කිසිම වෙලාවක උපාදාන නොවූ අනාසු ස්කන්ධය පහළ වෙන්නේ නැහැ. හැම සිතුවිල්ලක්ම උපාදාන ස්කන්ධයකටයි. එතන ධම්මායතනය පරියාපන්න වූ රූපයක් තියෙනවා නම් ඒක රූපස්කන්ධය. අපිට ඔය හීන පේන්නේ, හීනෙන් පේන රූප තියෙන්නේ. ඒ වගේ දැන් අපිට හැම සිතුවිල්ලක් හිතෙන හැම සිතුවිල්ලකටම චිත්තජ රූපයක් ලැබෙනවම හැදෙනවම. දැන් අපිට මේ බාහිර අවධානය යොමු වෙලා හින්දා ආලෝක පරාවර්තනය හින්දා ස්නායු පද්ධතිය මේකට අවදි වෙලා හින්දා අපිට ඒ සිතුවිලි ප්‍රකට නැහැ. නැත්තම් අපිට මේ පංචායතනේ අක්‍රිය වෙච්ච නිසා ඒක තියෙන අවධානය අඩු වෙච්ච නිසා මන ආයතනෙන් පහළ වෙන රූප ප්‍රකටයි ඒකට තමයි අපිට හීන කියන්නේ. නැත්තම් අපි දවල්ට හිතන හැම සිතුවිල්ලකමත් රූප ඇඳෙනවා ඒ රූප පේනවනම් අපිට දවල්ට හීන පේනවා කියන්නේ. ඒ හැම හිතන හැම සිතුවිල්ලකටම රූපයක් තියෙනවා අපිට ප්‍රකට. අපි නිකමට කිව්වොත් දැන් කාට හරි කෙනෙකුට පොල් ගෙඩියක් ගන්න කියලා කිව්වොත්. පොගුලුවේ උච්චර රූපයක ගිහිල්ලා එකම හැඩයක් උස්සගෙන එන්නේ. ඒ කියන්නේ මේ වචනෙට ඕගොල්ලන්ගේ හිතේ තියෙන රූපයක් ඇඳිලා. මෙන්න මේ හැඩේ කියලා. ඉතින් රූප ගොඩේ ඒකම හොයනවා. අර හිතේ තියෙන රූපෙට ගැලපුණාම ගන්නවා. ඒ හිතේ තියෙන එකට ගැළපුණේ නැතිනම් සද්දලා කරන ඒව ගන්න එකක්. ඒ වගේ ඕනම දෙයක් අපිට තේරෙනවා කියලා කියන්නේ ඒ ඒ රූපයට නාම ධර්ම ගැළපෙන එක. ඒ වගේ එතකොට එතන තියෙන රූපයක් වෙනවා රූප උපාදානස්කන්ධ. ඒ රූපය අපි හිතෙන් විඳිනවා. එතකොට වේදනා උපාදානස්කන්ධ. ඒ රූපය හඳුනනවා. ඒක සංඥා උපාදානස්කන්ධ. ඒ රූපය ගැන කල්පනා කරන එක සංස්කාර උපාදානස්කන්ධ. ඒ රූපය දැනගන්නවා විඥානපස. මේ රූප පේනවා වගේම ධර්මතන මන ආයතනය හරහා ස්කන්ධය පහළ වෙනවා. හරි. පංච උපාදාන ස්කන්ධය. ඒත් ඒ හැම මොහොතම ස්කන්ධය පහළ වෙනවා. පංච උපාදාන ස්කන්ධය. අපිට මේ හැම වෙලාවකම මේ අපිට යමක් තේරෙනවා කියලා කියන්නේ ඒ කියන්නේ ඒ ඇහෙන නාම ධර්ම වලට රූපයක් ගලප ගන්න පුළුවන් බව තමයි අපිට තේරෙනවා කියන්නේ. එහෙම වුණ නැත්නම් අපි දන්නේ දැන් භාෂාවක් තේරෙන්නේ නැහැ කියලා කියන්නේ අපිට ඒ ඇහෙන ශබ්ද වලට රූපයක් ඇඳ ගන්න දන්නේ නැහැ අපි. එතකොට ඒක මතක හිටින්නේ නැහැ. ඒක හසු වෙන්නේ අපිට එහෙනම් දැන් පාර කියලා කිව්වොත් අපිට හිතට පේන හැඩය. අපි දන්නවා. ඒ වගේ හැම වචනයකටම අපිට හිතට රූපයක් නැගෙනවා. හැදෙනවා. ඒක තමයි මට තේරුණා කියලා කියන්නේ. හිතෙන්ම වාගන්න රූප වලට කියන ධම්ම රූප කියලා. ඒකත් රූපේ තමයි ඇයි. රූපස්. ඔය තෙන්දි මෙහෙමයි. මම මගේ කොට ගත්ත කියන කාරණාවේදී අපිට මම මගේ මගේ ආත්මයයි කියලා ගත්ත ගන්න වචන ඕනේ නෑ. උපාදාන වෙන්න මම මගේ මගේ ආත්මයයි කියන ස්වභාවය ඇති වෙන්න ස්කන්ධ උපාදාන වෙන්න මේ රූපය මගේ වේදනාව මගේ සංඥාව මගේ කියලා මෙහෙම හිතන්නවත් කියන්නවත් ඕනේ අපේ ක්‍රියාව තුලම තියෙනවා මේවට අයිති මේ පුද්ගල භාවයෙන් කරන්න කියන්නේ. අපි කියනකෝ දැන් අපි අරමුණක් බලනකොටම මේ බලන සිද්ධිය තුලම තියෙනවා බලන්නයි බලනු ලබන දේ පුද්ගලයේ. නිකන් තේරෙන මට්ටමට ගන්න. ඔයගලන්ට මොන හරි දෙයක් වෙනකොට මෙහෙ Taman ඉන්නවා කියන එක නැත්නම් තියෙනවා. මේ Taman ඉන්නවා කියන මේ මිම්මෙන් තොර ඕගලන්ට යම බලන්න පුළුවන්ද? බෑ. එහෙනම් දැනගන්න මේ පේන දේ උපාදානයි කියලා. පුද්ගලයා ඉන්නවා. මේ Taman ඉන්නවා කියන මිම්ම නැතුව අහන්න පුළුවන්ද ඕගලන්ට? බෑ. ඒ කියන්නේ අහන පුද්ගලයා ඉන්නවා. මේ රළුවට ඕනේ නැහැ. උපාදාන ස්කන්ධයන්ගේ ස්වභාවය තේරුම් ගන්න මේ හොඳ මිම්මා. අපිට බලන්න මේ පුද්ගලයාට පුළුවන් එක්ක ඉඳගෙන හෝ මේ අරමුණ බලන්න. හිටගෙන හෝ බලන්න පුළුවන්. නිදාගෙන හෝ බලන්න පුළුවන්. ඇවිදින්මින් හෝ බලන්න පුළුවන්. මේ අරමුණට අයිතිකරුව හැම වෙලාවෙම ඉන්න. උපාදාන ස්කන්ධයේ ස්වභාවය බලන්නයි බලනු ලබන දියයි දෙකම තියෙනවා. අපි සත්‍යයක් එනකොට මෙහෙම කරලා බලනකොටම බලන කෙනයි මේ ක්‍රියාව තුළ තියෙන බලන කෙනයි බලනු ලබන දෙයයි. අමුතුවෙන් වචන ඕන පුද්ගල භාවයේ යෙදලා මේ තියෙන්නේ. අපි අපිට අපේ මට්ටමටම හැම කෙනාටම තේරෙන හොඳ නුවණින් බැලුවොත් මේ හැම දෙයක්ම දැනගන්නේ මමයි කියන මට්ටමකයි අපි දකින්න යහන්නේ. හිතන්නේ හෝ හිතන අපිට ඉඳගෙන හෝ හිතන්න පුළුවන්. හිතගෙන හෝ ඇවිදින්මින් හෝ නිදාගෙනමින් හෝ හිතන්න පුළුවන්. හිතන දෙයට මේ පුද්ගල භාවය සම්බන්ධයි. දකින්න දෙයට, අහන දෙයට, දැනෙන දෙයට හැම වෙලාවෙම පුද්ගල භාවය සම්බන්ධයි. එතකොට මේ මේ ක්‍රියාදාමයම උපාදානයි කියලා කියනවා. අපිට උපාදාන නොවුණු බව හඳුනා ගන්න පුළුවන් මොකක් කොහොමද? මේ පේනවා නම් කාට හරි අරමුණක් පේන දෙයට ඒ පේන දේ බලන්න ඉතුරු නොවන විදිහට පේන දේ තුල මුලාවක් නැති විදිහට අපිට දකින්න පුළුවන් නම් ඒක උරු පුද්ගල භාවය නැහැ එහෙම වුණොත් මිසක ඊට මෙහා කිසිම වෙලාවක පුද්ගල භාවය නැති වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි මෙහෙම කළා බලන මේ ධර්මතාවයටම පුද්ගල භාවය ඇති වෙලා තියෙන්නේ. මේ මෙහෙම බලන સિદ્ધාන්තයෙන්ම වැරදි. එතකොට මේ අපිට රූපයක් හම්බ වෙනවා නම් බාහිරෙන් යමක් මේ රූපය හම්බ වෙන තාක් උපාදානයි. ඒක රූපේ කියන එක ඇයිති පංච උපා මේ කියන රූපේ කියන එක සාරවමයි ආශ්‍රව සහිතවමයි රූපේ හම් වෙන මට්ටම එහෙම නැතුව අපිට අපේ මම මගේ මගේ ආත්මය කියලා හිතන්න ඕනේ නැහැ දැන් අමුතුවෙන් උපාදාන වෙන්නේ මොකද එහෙම හිතලා හිතලා හිතලා මේ පුද්ගල භාවයෙන්ම අරමුණු ගන්න හුරු වෙලා දැන් ඒ පුද්ගල භාවයම ක්‍රියාත්මක වෙන බවමයි උපාදානය කියන්නේ. ඒ කියන්නේ අපිට හිතෙන්නේ කෙලෙසයක් කෙලස් කියලා නැත්නම් දුකට හේතුව තණ්හාව කියලා මේ දුකට හේතුව තණ්හාව කියනකොට අපිට ගොඩාක් දුරට හිතෙන්නේ අපි යම් යම් දේවල් වලට කැමති වෙන බව ආස කරන බවයි තණ්හාව කියලා. නමුත් අපි යම් යම් දේවල් වලට කැමති වෙන බව ආශ කරන බව තණ්හාව නෙමෙයි අපි කියන බවම මම කියන බවම තණ්හාවයි කියලා ගත යුතුයි. එතකොට යම් අරමුණක් අපි මේ මමයි කියන මානසික මට්ටමේ ඉඳලා නම් බලන්නේ අහන්නේ දකින්නේ මේ හැම ස්කන්ධයක්ම උපාදානයි. මේ හැම ස්කන්ධයක්ම උපාදානයි. අපිට මෙහෙම මුකුත් කරන්න දෙයක් නැහැ. අපිට මෙතන මේ තමා මේ සවිඥානික මේ ශරීරේ අපිට මම මගේ මගේ ආත්මය කියන හැඟීම මිදුනොත් ඉබේමයි බාහිරේවත් අතහැරලා තියෙන්නේ. ඒ නිසාමයි මේ කායන් පස්සනාව වඩන්න කියලා කියන්නේ. ඔව් සතර මහා ධාතු වශයෙන් බලන්න ඕනේ. ඉතින් මෙතනදී අපි එක දෙයක් තේරුම් ගන්න ඕනේ මේ රූපයේ සතර මහා ධාතු වශයෙන් බලන්න ඕනේ ඇයි රූපයේ සතර මහා ධාතු වශයෙන් බලන්නේ කියන කරුණ ඊටවට තේරුම් ගන්න ඕනේ අපි දැන් රූපයේ සතර මහා ධාතු වශයෙන් බලනකොට අපි මෙච්චර කාලයක් රූපයයි කියලා දැනගත්ත මිම්මෙම බලුවට හරියන්නේ නැහැ ධාතුව ධාතුයේ ස්වභාවයෙන් සිහි කරන්න හුරු වෙනවා. එතකොට රූපයේ ස්වභාවය අපිට අවබෝධ වුණාම අපිට තේරෙනවා එහෙනම් රූපය මෙබඳුයි නම් අපිට මේ හමු වෙන්නේ නාම ධර්මයි කියන අවබෝධය අපිට ලැබෙනවා. රූපය කියන එක දැන් අපි හිතාගන්නේ අපිට ලේසි අවබෝධ කරගන්න රූපය නාම ධර්ම තමයි අමාරු කියලා නේද? නමුත් ඒකේ අනිත් පැත්ත මම කියන්නේ. අපිට අමාරුම රූපයයි තේරුම් ගන්න. ඈ? ඇයි? රූපයේ පිරිසිඳ දැක්කොත් අනාගාමී වෙනවා. රූපයේ පිරිසිඳ දැනගන්න බැරි කමයි මේ තියෙන්නේ. මොකද දැන් අපි හිත කියලා රැවටලා තියෙන්නේ රූපෙට නෑ. රූපය කියලා රැවටලා තියෙන්නේ හිතට නෑ. දැන් හැම වෙලාවෙම හිතට හිතේම අධ්‍යක්ෂම සීකරන්න පුළුවන් හැම වාරයකම රූපේ සීකරනවා කියලා රැවටලා ඉන්නේ. හම්බ වෙන රූපේ උපකාරයෙන් වර්තමානයේක අපිට හම්බ වෙන්නේ රූපය නිසා නාම ධර්මයක්. ඒ නාම ධර්මයේ රූපය කියලා රැවටිලා. ඊට පස්සේ අතීතය කියලා දැකපු රූප කියලා සිහි කරන්නේත් නාම ධර්ම, ඒ නාම ධර්ම වලට රූපය කියලා රැවටිලා. අපිට පංචායතනයෙන් ගත්තත්, මන ආයතනයෙන් ගත්තත් අපි නාම ධර්ම සිහි කර කරම නාම ධර්මම උපද්ද උපද්ද රූපයයි කියලා රැවටිලා තියෙනවා. රූපය හොයාගන්න බැරිලා තියෙනවා. නමුත් රූපය මේ හිත රූපය හා බැඳිලා හින්දා අපිට මේක වෙනසක් හොයාගන්නත් බෑ. ඒ කියන්නේ එකම මොහොතට එක වෙලාවටම තියෙන්නේ. රූපේ නැතුව නාම ධර්ම පහළ වෙන්නේත් නැහැ. එතකොට නමුත් නාම ධර්ම කියන්නේ රූපේ නෙමෙයි. හැම වෙලාවෙම රූපයේ විඥානයයි රූපයයි අතර විඥානයයි රූපයයි අතර සම්බන්ධය සිද්ධ වෙන්නේ නාම ධර්ම නිසාම. හතරමැදිය තමයි වේදනා සංඥා සංඛාර කියන නාම ධර්ම. මේ නාම ධර්ම අරමුණු කරලමයි විඥානය හැම වෙලාවෙම රූපයකට දැකගන්නේ. අපි නිකමට රළු වශයෙන් ගන්නකො තෝච්චයක් යනු දැන් තෝච්චක කියන නාම ධර්ම. ඒ තෝච්චක කියන නමත් ඒ හැඩෙත් හැඩේ කියන්නේ සංඥාව. ඈ ඒ සතහන් සිහි කළා නෙමෙයි ඔයගොල්ලෝ රූප ලෝකේ හොයන්නේ. ඕගලන්ට මේ වගේ සිහි කරන්න යමක් නැති වුණොත් කොහොමද ඕගොල්ලෝ මේ රූප රූපයකට හිත දැස ගන්න රූපයක් හොයන්නේ? හොයන්න බෑ. මොකද අපි හිතාගෙන ඉන්නවා මේ සිහි කරන නාම ධර්ම රූපයට අයිති කියලා. ඊට පස්සේ ආපහු ධාතු ගැටුනහම මෙබඳු හැඩතලයක් පහළ වෙනකොට අපි හිතාගෙන ආහ මේ තියෙන රූපේ හම්බ වෙනවා කියලා. <laughs> ඔය මං කතා කරන්නේ මේ ටික නන්නේ. දෙමළ වගේ වෙයි. තේරෙන්නේ නැති. නමුත් ඇත්ත ඒක. තේරෙනවද? ඒ කියන්නේ දැන් ඕනම දෙයක් අපිට හොයන්න පුළුවන්ද කියන්න ඒ දේ නම හෝ හැඩේ හෝ සිහි කරන්නේ නැතුව හොයන්න බෑ. අපිට නම නැත්තම් නම හම්බ වෙන්නේ නැහැ හැඩේ නැත්තම්. සමහරට හැඩේ තියෙන්න පුළුවන් නම නැතුව. හරිද? හැඩතලයක් හෝ පැහැ සටහනක් හෝ මොනවා හරි සංයාව කියන්නේ ඒකට ඒ දේ සිහි කරලා ඒක හැඩතල පේන බවට කියන සංඥාව කියනවා. හරිද? හඳුනන බව. හිතෙන් ඒ නාම ධර්ම සිහි කළයි අපි රූප ලෝකේ හොයන්නේ. රූප ලෝකේ හොයනවා කිව්වහම අපි මේ ධාතුවයි උපද්දගෙන තියෙන්නේ. මොන දැන් මේ පේන හැඩතලය අපි කියමුකොන්න දැන් මේ හැඩේ ඔන්න හොඳට මතක තියාගන්නකො. ඔන්න දැන් හැමෝගෙම හිතේ තියෙනවා මොකද තියෙන්නේ? පූච් එක. දැන් සතහනක් තියෙනවා දැන් ඕගොල්ලන්ගේ ඔය හිතට සිහි කරන්නකෝ ඔය තේන්නේ වේදනා සංඥා සංකාර කියන චෛත්‍යික ධර්ම ටිකක්. ඔය තියෙන්නේ. ඔය පේන හැඩය හැඩේ රූප සංඥාවක්. හරිද? රූපය නිසා මේ චක්කු ධාතු රූප ධාතු කියන ධාතු ගැටීම නිසා හිතට පහළ වෙච්ච සංඥාවක් ඔය තියෙන්නේ. හරිද? ඒ සංඥාව අරඹේ ඕගොල්ලෝ දැන් ටෝච් එක කියලා කල්පනා කරලා තියෙනවා. ඒ ධර්මතාවය ඉගෙන දැනගත්තා. එවෙලේ තිබුණු ඒ ධර්මතාව ටිකයි දැන් ඕගොල්ලෝ සිහි කරගෙන තියෙන්නේ. තේරුණාද? දැන් හිතේ ඕගොල්ලන්ට පේන හැඩයක් දැන් ඔය හැඩේ සිහි කරලා ඒ පඤ්ඤාප්තිය සිහි කළ ටෝච් එක කියලා ඔන්න සිහි කළ දැන් හොයන. දැන් මෙහෙ හෙව්වට ඔගලන්ට දැන් මේ හිතේ තියෙන හැඩයට මේ ධාතු ධාතුව ගැටීම නිසා හිතට පහළ වෙන්නේ නැහැ. තේරෙනවද? දැන් හිතේ තියෙනවනේ හැඩයක්. ඒකද? රූපං රූපත්තය සංකතං අபிසංකරන්තීති සංකාරෝ. සංකාරය කියන්නේ කර්මය කියන්නේ මොකක්ද කියන්නේ? රූපේ රූපේ පිණිස සකස් කරන නිසා සංකාරය කියලා කියනවා. එතකොට අපි රූපේ ලබා ගැනීම පිණිස රූපයක් සකස් කරනවා දැන් හිතේ. ඔන්න දැන් ටෝච් එක කියලා හැඩයක් තියෙනවා සිහි කළා. කෝ ටෝච් එක. කියලා දැන් හොයනවා. හොයනකොට ආපහු ධාතුනානත්වයේ මත ආය ධාතුනානත්වයේ මත චක්කු ධාතු රූප ධාතු චක්කු විඤ්ඤාණ ධාතු කියන ධාතුනානත්වයේ මත හිතට සටහනක් පහළ වෙනකොට ඔන්න දැන් අපි ඉස්සෙල්ලා හිතේ තිබුණු සටහනට මේ සටහන ගැලපෙනවා. ඔන්න දැන් මේක හම්බුණා කියලා හිතනවා. දැන් අපි ඒ නිසා මෙහෙයව කියලා දන්නේ දැන් මෙහෙ තිබුණේ හම්බුණා කියලා එතනින් රැවටෙනවා. ඒ හම්බ වෙලාවෙදි උනේ මොකද්ද දැන්? ආපහු අර අපි මෙහෙම කියන්නේ දැන් අපි ආපහු යමක් හොයන්න යොමු වෙච්ච බවම ඊගාවදී හැදෙන්න හේතුවක්. මං කියන්නේ දැන් අපි වතුරකට එදෙනකොට අපේ ඡායාව වැටෙනවා නම් ඔන්න අපි අහකට ගියාම ඒ ඡායාව දැන් වතුරේ නැහනේ. වතුරේ නැහැ. වතුර නැති වුණාට දැකපු අවස්ථාවේදී වතුරට ඉබුණු වෙලාවේ දැකපු ඡායාව අපිට සිහි කරන්න බැයිද? පුළුවන්. ඔන්න දැන් හොඳට ගන්න එහෙම හිතේ තිබුණත් හිතට සිහි වෙද්දි එහෙම දෙයක් එතන නැහැනේ. බැරි වෙලා අපි හොඳයි තියනවද නැද්ද කියලා බලමු කියලා අපි එබුණොත් මොකද වෙන්නේ? එතකොට හටගන්න හේතුව මොකක්ද? එබුණු බවම හේතුනේ. එබුණු හින්දාම ඒත් හටගන්න. හටගන්න. තේරෙනවද? හටගත්තාම අපි හිතන්නේ මොකද්ද? ඔන්න තිබුණ එක හම්බුණා කියලා. තිබුණ එක හම්බුණා. ආපහු අහකට යනකොට මේක නැති වෙනවා. අපිට කිසිම වෙලාවක මේ ඇසින් බලලා මනසින් බලලා මේ ධර්මයන්ගේ නැති බව දකින්න බෑ. මොකද මේකට කියන චිත්තාවන පරිවර්තන විතර්ක කියලා. හිත අනුවමයි පෙරලෙන්නේ. ඒ කියන්නේ ඔන්න පොකුණට ඉබුණු හිඳමයි ඡායාව වැටුනේ. එබිලා පවතින කම්ම ඡායාව තියෙනවා. ඔළුව පොකුණෙන් අහකට ගැනීම ඡායාව නැතිවීම දෙක එකට වෙන්නේ අපි එතකොට දෙක පෙරපසු නැතුව අපි කියමු මේ ධර්මතාවයේ නැතිවීමත් අනිත් ධර්මතාවයේ ඉපදීම ඈ පොකුණෙන් ඇහැ අහකට ගන්නවා කියන්නේම වෙන අරමුණක් පේනවා කියන එක වෙන අරමුණක පෙනීමත් තිබුණේක බිඳීමත් දෙක එකට වෙනකොට අපිට මේ ධර්මතාවයේ Nirodha හසු වෙන්නේ නැහැ නැති වෙච්ච බව පේන්නේ මොකටද මොකේද පේන්නේ නැත්තේ? මසසට පේන්නේ නැහැ. චක්කු විඤ්ඤාණයට පේන්නේ. හිත උපදිනකොටම නැතම් අපිට පෙවුනා කියලා කියන්නේ අපි එගුණ හින්දාම ඡායාව වැටුණා. ඉදිලා තියෙන කම්ම ඡායාව තියෙනවා. එයින් අහකට යනකොටම ඡායාව නැති වෙනවා. තේරෙනවද? පොකුණ පොකුණ පොකුණ සිහි කරන්නකෝ. නැත්තම් කණ්ණාඩියක් වරක් කම නැහැ සිහි කරගන්න. හැබැයි ලොකු කණ්ණාඩියක් නැව තිබ්බනම් ටිකක් පෙන්වන්න තිබුණා නේද? එක එක්කෙනාට එවිල බලන්න ඔන්න නැති දැන් බැරි වෙලා අපිට නුවණ කියන එක නැති වුණොත් අපිට නුවණ කියන එක නැති වුණොත් එබිච්ච වෙලාවේ ඡායාව එගුණ හින්දා පහළ වුණාට එබිලා තියෙනකන් තිබුණට අහකට ගියාට පස්සේ තියෙනවා නෙමෙයි නැති වෙනවා කියන නුවණ අපිට නැති වුණොත් අපිට වෙන්නේ මොකද්ද? දැකපු දේ තාම තියෙනවා කියන අදහසක් තමයි තියෙන්නේ. හිතින්. දැකපු ඡායාව තාම වතුර තියෙනවා කියන එක තමයි අපිට හිතෙන්නේ. ඒ තියෙනවා කියන එක ඒ මෝඩකම උපකාරයි අපිට දැකපු දේ සිහි කරන්නේ. මෝඩකම නිසා දැකපු දේ සිහි කළාට සිහි කරන වෙලාවට එතන එහෙම දෙයක් නැහැ. ඊට පස්සේ අපි හිතේ උපන්න දෙයක රැවටෙනවා එතන තියෙන දේ සිහි වෙනවා කියලා. ඔන්න සිහි වෙච්ච දේ බලන්න කියලා අපි ආපහු පොකුණට එනකොට තිබුණ හින්දාම ඔන්න ආපහු හැදිලා හැදෙනවා. එතකොට දැන් අපි හිතාගන්නේ මොකද්ද? මෙච්චරවත් තිබුණ එකම පේනවා. ඔන්න තිබුණ එකම පේනවා කියනකොට දැන් ඔන්න අවිද්‍යාවෙන් යුක්තයි. ඉබේමයි කෙවුන එක තියනවා කියන එක හිතින්නේ දැන්. දැන් අවිද්‍යාවට හිතයි මේ ස්පර්ශය. දැන් ඇත්ත පේන්න දෙන්නෙම නැහැ. තිබුණ එකමයි නම් පේන්නේ අහකට යනකොටම පෙවුන එක තියනවා කියන අදහස තමයි තියෙන්නේ. දැන් බලන්න පොකුණට එදෙනකොටත් අපිට ඡායාවක් පේන්න තියෙනවා. ඊට පස්සේ පොකුණින් පැත්තකට ගිහිල්ලා සිහි කරද්දිත් අපිට පොකුණි ඡායාව හම්බ වෙනවා. ආපහු වෙබුණොත් ආයෙත් පොකුණි ඡායාව තියෙනවා. අපිට මේ ඡායාවේ නැති හිස් අවස්ථාවක් හම්බ වෙයි. හම්බ වෙන්නේ. දැන් මේ වෙලා තියෙන්නේ මොකද්ද මෙතන? මොකද්ද වෙලා තියෙන්නේ? ඡායාවේ නිරෝධය නොදකින්න. ඡායාවේ Nirodhe නොදකින්නවා කියලා මොකක් නොදකපු නොදකපු හින්දාද මේක නොදකින්නේ අපි? හේතුඵල ධම දන්නේ මේ හේතු ගැටීම නිසාම මේ ඵලයක් හටගත්තා නම් මේ හේතුව නිරුද්ධ වෙනකොට මේ ධර්මය නිරුද්ධ වෙනවා කියන නුවණ නැහැ අපිට. හේතුන් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුද්ධති. ඒ ටික නැහැ. එහෙම වුණාම අපිට වෙන මම ඕකට අර ඊයේ මතක් කරේ සීතකරණේ. yes නේද? දැන් සීතකරණේ දොර අරිනකොටමයි ලයිට් එක පත්තු වෙන්නේ. දොර අරිනකොටමයි ලයිට් එක පත්තු වෙන්නේ. දොර ඇරලා තියෙනකම්ම ලයිට් එක පත්තු වෙනවා. දොර වහන වහන එකයි ලයිට් එක නිවෙන එකයි දෙක එකට වෙන්නේ. ওই සිද්ධිය කෙනෙක් දන්නේ නැත්නම් හිතන්නේ කොහොමද දැන් දොර වැහුවට පස්සේ තාම පත් වෙලා තියෙනවා කියලා. තේරෙනවද? තාම පත් වෙලා තියෙනවා කියලා හිතාගෙන. ඊට පස්සේ එයා දොර අරිනකොට එයාට හම්බෙන්නේ මොකද්ද? පත් වෙලා තිබුණු ලයිට් එකමයි හම්බෙන්නේ. හේතුඵල ධර්මයක් පේන්නේ නැහැ. දොර අරින හින්දාමයි පත් වෙන්නේ කියලා පෙනේ. පේන්නේ දැන්. ඒකර වහලා තියෙන වෙලාවෙදිත් එයා හිතාගෙන ඉන්නේ අර දැකපු සිද්ධියනේ දැන්පත් වෙනවා කියලා හිතාගෙන ඉන්නේ. දොර අරින කොටත් වෙන්නේ මොකද්ද? දොර ඇරපු නිසාමයි පත් වෙන්නේ. නමුත් හිතාගෙන ඉන්නේ මෙච්චරපත් වෙලා තිබුණ එකමයි මේ පේන්නේ කියලා. ඊට පස්සේ උන දොර ආපහු වැහුවාම හිතාගෙන දැන් තාම පත් වෙලා තියෙන්නේ කියලා. දැන් මේ ලයිට් එකේ නිවෙන අවස්ථාවක් මෙහාට හම්බ වෙයි. හම්බ වෙන්නේ. දොර ඇරියත් ලයිට් එක පත් වෙලා නම් දොර වැහුවාමත් ලයිට් එක පත් වෙලා නම් නිවිච්ච බවක් හම්බ වෙන්නේ නැතුව පස්තු වෙච්ච බවක් මමනේ හම්බ වෙන්නේ නේද එතකොට ওই සිද්ධිය තමයි අපිට මේ වෙලා තියෙන්නේ මේ ඇහැට හෝ කනට හෝ යමක් ගැටෙනකොට අරමුණ පේනවන හරියට මේ සීතකරණේ දොර ඇරියා වගේ අරනකොට ලයිට් එකක් පත් වුණා වගේ මේ ඇහත් රූපයත් ඒ ගැටීම නිසා හිත උපදිනකොට මොන අරමුණ පේනවා කියන්නකෝ ඇහත් රුපියල් දෙක ගැටලා මේ හිත පවතිනකම දැන් මේ අරමුණ පේනවා කියන්නකෝ. දැන් සීතකරණේ දොර වැහුවාම ලයිට් එක නිවෙනවා. ඒත් එයා දන්නේ වගේ ඇහත් රූපේ චක්කු විඤ්ඤාණ කියන තුන් දෙනා නැති වෙනකොට මේ පේන සිද්ධිය නැති වෙනවා. නමුත් අපි ඒක දන්නේ දැන් අපි හිතාගෙන ඉන්නේ පැත්තකට ගිහිල්ලා දැකපු එක තියෙනවා කියලා. අර අනිත් කෙනා සීතකරණේ දැන් ලයිට් එක පත් වෙනවා කියලා හිතාගෙන ඉන්නවා වගේ. දැකපු එක තියෙනවා කියලා දැන් මේ හිතාගෙන ඉන්නේ. දැන් ඔයගොල්ලෝ දවල් දැකපු ශාලාව එහෙම තියනවා කියලා මේ හිතාගෙන ඉන්නේ. දැන් හිතාගෙන ඉන්න මොකද්ද? දැකපු වෙලාවේ තියෙන දේ සිහි කර කර. දැන් තියෙන එකටම නෙමෙයි. ඈ දැන් ඔය දවල් දැකපු ශාලාව සිහි කර කර යොහොම හිතාගන්න දැනුත් තියනවා කියලා. එතකොට අර දැක දොර අරින වෙලාවේ පත් වෙච්ච ලයිට් එක සිහි හිතෙන් උපද්ද උපද්දයි සිහි කර කරයි දැන් මේ ලයිට් එක පත් වෙලා තියෙනවා කියලා ඔයගොල්ලෝ හිතන්නේ. ඒ වගේ ඔන්න දැන් ඇස් රූප චක්කු විඥාන කියන තුන් දෙනා නැති වෙනකොටම පේන දේ නැති වෙනවා. සීත කරන දොර ඇහුවක් වගේ. දොර ඇහුවත් ලයිට් එක පත් වෙනවා කියලා හිතා ගන්නවා වගේ පැත්තකට ගිහිල්ලා දැකපු දේ තාම තියෙනවා කියන අදහසයි ඔයගොල්ලන්ට තියෙන්නේ. දැකපු දේ තියෙනවා කියලා සිහි කරන්නේ මොකද්ද? දැකපු අවස්ථාවේ සිද්ධිය මේ සිහි කරන අතීතය දැන් සිහි කර කර දැන් වර්තමානයේක මේක තියෙනවා කිය කිය මේ ඉන්නේ ඔයගොල්ලෝ දැකපු අවස්ථාව කියන්නේ අතීතයේනේ දැන් ගිහිලා තියෙන්නේ අතීතයේ සිහි කර කර තමයි වර්තමානයේත් මේක තියෙනවා කිය කිය ඉන්නේ ඔයගොල්ලෝ ඒ කියන්නේ සීතකරණය අරපු වෙලාවේ දැකපු ලයිට් එළිය තමයි සිහි කරන්නේ දැනුත් පත්තු වෙවි තියෙනවා කියලා ඔන්න තියෙන එක බලන්න ආපහු වෙනවා ඒ කියන්නේ පත් වෙලා තියෙන ලයිට් එක බලන්න ආයෙත් දොර අරිනවා දොර අරිනකොටම දොර ඇරපු නිසාම පත් වෙනවා. නමුත් ඕගලන්ට දැන් දොර ඇරපු නිසාම පත් වෙනවා කියන එකක් තේින්නේ නැහැ. හේතුඵල ධමයක් වෙන්නේ නැහැ. ඒ කලම තිබුණානේ. ඒ හින්දා උන ආපහු ලයිට් එක පත් වෙලා තියෙනවා. මම උපමාව උපමය දෙක එකට ගෙනියන. ඒ වගේ දැන් පැත්තකට ගිහිල්ලා දැකපු දේ තියෙනවා කියලා හිතාගෙන ඉන්න ඕගොල්ලෝ තියෙන දේ බලන්න එනවා. ඔන්න ආයෙත් ඇහැ ත්‍රිපේ චක්කු විඤ්ඤාණ කියන හේතු ටික ගැටෙනකොටම ආයෙත් පේනවා. කොන දැන් තිබුණු දේ ආයෙත් පේනවා කියලා ඔයගොල්ලෝ හිතාගෙන දැන් ඇහිම් බැලුවත් ඕගොල්ලන්ට මේ මෙබඳු අරමුණක් තියෙනවා. පැත්තකට ගිහිල්ලා හිතුවත් මෙබඳු අරමුණක් තියෙනවා. දැන් ඕගොල්ලන්ගේ ලෝකයේ මෙහෙම එකකින් හිස් නැහැ. මේ අරමුණ වල නිරෝධයක් ඕගොල්ලන්ට අහු වෙනවද? අහු වෙන්නේ ඇති බවමයි නෙමෙයිද අහු වෙන්නේ? ඔකට කියන සංකාර කරනවා කියලා. ලෝකේ පවත්නවා කියන. දැන් අර ලයිට් එකේ නිවිච්ච බව කම්බ වෙනවද අපිට? හම්බ වෙන්නේ නැහැ. නමුත් ලයිට් එක නිවෙන්නේ නැද්ද? නිවෙනවා. ඇයි මේ නිවෙන එක හම්බ වෙන්නේ නැත්තේ? නුවණ නැතිකම හින්දා. තේරෙනවද? මේ ටික ඒකයි දර්ශන දර්ශනයකින්ම දකින්න ඕනේ කියන්නේ කොච්චර භාවනා කරුවත් මේ දර්ශනය දකින්න බෑ කොච්චර වීර්ය කරුවත් වැඩුවොත් මේක නුවණින්ම දකින්න ඕනේ ඉස්සලා දැනගන්න ඕනේ දැනගෙන අපි අනුමානට දැනගන්නවා අද අපි මෙන්න මෙහෙම සිද්ධියකින් රැවටලා ඉන්නේ. දැන් තාම නොපෙනෙන්න පුළුවන්. දකින දේ තුල දකින දේ හිතෙන් සිහි කරද්දී දකින දේ තියෙනවා, ඇහින් දකිද්දී තියෙනවා කියන මේ තැන මෙන්න මෙහෙම වැරද්දක් වෙලා තියෙන්නේ කියලා දැනගන්න. අහන අහන දේ හිතෙන් සිහි කරුවක් තියෙනවා, කනෙන් ඇහුවක් තියෙනවා කියන තැන ওই වගේ උපමාවක්වත් සිහි කරගෙන මෙන්න මෙහෙම වැරද්දක් වෙලා තියෙන්නේ කියලා දැනගන්නවා දැන්. තාම පේන්නේ නැහැනේ. මෙන්න මේ ටික දැක ගන්න නම් නීවරණ ධර්ම දුරු කර ගන්න ඕනේ. නීවරණ ධර්ම දුරු කර ගන්න ඕනේ. ඒ නීවරණ ධර්ම දුරු කරගෙන මෙන්න මේ සිද්ධිය දැනගත්ත කෙනයි ඔය සමත භාවනාවක් කරන්නේ. ඒ කියන්නේ දැන් එයාට දර්ශනයක් තියෙනවා දකින්න. සම්මා දිට්ඨි. ඇත්තක් තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළ එකක්වත් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ඇත්තක්වත් තව මගේවත් තව කාගේවත් ඇත්තක් නෙමෙයි ලෝකයේ ඇත්තක්. ඈ ලෝකෙ සිදුවෙන ධර්මතාවයක්. මේ අద్భుත දෙයක් නෙමෙයි. මේ නිවන කියන එක අద్భుත එකක් නෙමෙයි. සැබෑවටම මායාවක් නැති ධර්මතාවය ඒකයි. අනිත් ඔක්කොමයි මායාව. අපිට මේ ඇති බවට හම්බ වෙන අපි ඇත්තයි කියලා හම්බ වෙන ලෝකයයි මායාව. විඥානේ මායාවක් කියන්නේ. අර ලයිට් එකේ නිවිච්ච බව හම්බ වෙන්නේ නැතුව පත් වෙච්ච බවම හම්බ වෙන තැනයි මායාව කියන්නේ. අර දොර වහනකොටපත් වෙනවා දොර දොර අරිනකොටපත් වෙනවා දොර වහනකොට නිවෙනවයි කියලා සිදුවෙන සිද්ධිය තුලයි මායාව නැත්තේ. නමුත් දැන් අපි හිතාගෙන නිවන් දකින්නවා කියන එක මහා අద్భుත සිද්ධියක්. වාසනාවකට වෙන්න ඕන එකක් කියලා. නෑ මේ දැන් අපි ඉන්න ලෝකයේ අద్భుත මේකයි වාසනාව මත පදනම් වෙලා තියෙන්නේ. වාසනාව වාසනාව මත. නමුත් එකයි පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුක්පඤ්ඤාස මහන්නේ මගේ මේ ධර්මයේ ප්‍රඥාවන්තයන් සඳහායි ප්‍රඥාව නැති කෙනාට නෙමෙයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පච්චත්තම් විත්තබ්බෝ විඤ්ඤෝහි නුවණැත්ත විසින් තම තමන් කෙරෙහිම දකින්න වෙනවා එතකොට තමා තුළ හටගෙන නිරුද්ධ වෙන ස්කන්ධයන්ගේ ඇත්ත මේ පිමුතුන් ගාව සිද්ධ වෙන මේ සිද්ධිය මට දකින්න පුළුවන්ද ඕගොල්ලෝමයි දකින්න ඕනේ අපිට පුළුවන් බුදුරජාණන් වහන්සේට පුළුවන් සත්පුරුෂයෙක් හැටියට මේ වෙලා තියෙන්නේ මෙන්න මේකයි කියන එක කියලා දෙන්න. ඉතින් හිතන්න මේ ටික තේරුම් ගන්න බැරුණොත් මේ චක්‍රයේ කෙලවරක් තියෙද කියලා. මේ නුවණ නැතිවුනොත් අර සීතකරණේ නිමිච්ච බව බල්දේකේ නිවෙන බව කවද්ද හම්බ වෙන්නේ අපිට. ඒ කියන්නේ දොර ඇරියාමත් පත්තු වෙනවා නම් ආපහු නිවුනහමත් පත්තු වෙනවා කියන එක පත් වෙනවා කියන එකම නම් හිතාගෙන ඉන්නේ. පත්වෙක් වෙන බල්බක බලන්න ඕනේ කියන අදහසින්ම නම් දොරාරි ඉන්නේ. මේ මේක පත් වෙලාමයි තියනවා කියන පත් වෙලාමයි තියෙන්නේ කියන අදහසින්ම නම් දොර වහන්නේ. අපිට කිසිම දවසක නිවිච්ච බවක් හම්බ වෙන්න හම්බ වුණොත් තමයි පුදුම වෙන්නේ. එතකොට දැන් මුලින්ම උනේ ඇත්ත නොදන්න එක. මොකද්ද? දොර අරපු නිසාමයි පත් උනේ කියලා මුලින්ම දන්නේ දොර වහනකොට නිවෙනවා කියලා මුලින්ම දන්නේ ඔය නොදන්නාකම හේතු වුණා දොර රැහුවට පස්සෙත් ලයිට් එක පත්තු වෙනවා. දොර අරින්න ඉස්සෙල්ලා පත්තු වෙනවා පත්තු වෙලා තිනවා කියන මේ ටික ඇති වෙන්න. අවිද්‍යාවච සංඛාර. දැන් හැම වෙලාවෙම ආයෙ දැන් අවිද්‍යාව ඕනේ දැන් අවිද්‍යාවෙන් උපන්න මේ සංඛාරේ මේ චේතනාව මුල් වෙලයි දැන් අපි කටයුතු කරන්නේ. ඇත්ත නොදන්නාකම ඒ කියන්නේ දොර අරින නිසාමයි හටගන්නේ දොර වහනකොටම නැති වෙනවා කියලා ඇත්ත දැකේ නැහැ. ඇත්ත දකින්න නැති වෙන හැම තැනකම පෙන්නන බොරුවක් වැහුවට පස්සේ තියනවා තියෙන එකමයි ඇරිහම පේන්නේ. අර ඇත්ත නැති වෙනකොට වැරදි පැත්ත එන්නේ ඕනේ නේද? ඔන්න අවිද්‍යාව කෘත්‍ය දෙකක් කරනවා වැරද්දක් ඇත්ත නොපෙන්නනවා වැරද්දක් ඇති කරනවා. අවිද්‍යාව අනිවාර්යෙන් එක පැත්තක් කළා නතර වෙන්නේ නැහැ. ඒ කියන්නේ දොර අරින නිසාමයි මේකපත් වෙන්නේ දොර වහනකොට නිවෙනවා කියන ඇත්ත පෙන්වෙන්නේ නැහැ කියලා කියන්නේ. අනිත් පැත්ත පෙන්නනවාම, ගරද්දක් පෙන්නනවාම. ඒ කියන්නේ දොර වැහුවාම තියනවා කියන්නේ දොර වැහුවාම තියනවා කියන එක තියනවා දොර අරින්න ඉස්සෙල්ලාපත් වෙනවා. ඒ පැත්ත තියෙනවා. දැන් අපි දොර අරින්නේම අවිද්‍යා සංකාරයේ. ඒ කියන්නේ පත්තු වෙච්ච එක ලයිට් එක බලන් තමයි දුරාන්නේ. එතකොට පත්තු වෙලා තියෙන ලයිට් එක පත්තු වෙලා තියෙද්දිමයි දුරවහන්නේ. දැන් අවිද්‍යාව ඇතුලේ ඉන්නේ. දැන් ආපහු අලුතෙන් රැවටෙන්න ඕනේ නැහැ. දැන් මේ මෝඩකම තුලින්ම පැවැත්ම වෙන්න පුළුවන්. ඒ වගේ මේ අවිද්‍යාවේ මුල් කෙලවරක් නැහැ හොයන්න. යම් දවසක මේ ඇහැට රූපේ චක්කුඤ්ඤය කියන මේ හේතු ගැටීම නිසාමයි පෙනෙන බව වෙන්නේ හේතු නැති වෙනකොටම පේන දේ නැති වෙනවා කියන ඇත්ත අපිට උපෙන්නවා නම් ඒකම වැරද්දක් අපිට පෙන්වලා තියෙනවා අවිද්‍යා කෘත්‍ය දෙකක් ගන්නවා ඇත්ත පෙන්වෙන තියෙන දේ පේනවා පෙවුණු දේ තියෙනවා කියන එක පෙන්වලා තියෙනවා දැන් අපිට ආය අවිද්‍යාව ඕනේ දැන් අවිද්‍යාවෙන් උපද්දපේ සංඛාරයේම පැවැත්ම විඥාණයට හේතුවක් වෙලා සංඛාරපච්චය විඥාන දැන් දැකපු දේ තියෙනවා තියෙන දේ දකින්නවා කියන මට්ටමමනේ දැන් අපිට නැවත නැවත දැනගන්න හිත උපදින්න හේතුව සංකාරපච්චය විඥාන. ඔන්න දැන් ඉතින් උපදින හිත උපදින්න හේතු එක. දැන් දැකපු දේවල් තියෙනවා කියලා තියෙනවනේ. තේරෙනවද? ඉතින් මේ චක්‍රේ ඉවර වෙන දවසක් නැහැ. ඒකයි මේ අවිද්‍යාව පටිච්චසම්පාදයේ තේරුනොත් මව් කරන දුකට අඬපු කඳුළු එකතු කරු සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා පෙන්නන මේ වචනය ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් හිතනවලු මේක බොරුවක් නෙමෙයි කියලා. එච්චරට පැටලිල්ලක මේ තියෙන්නේ. එච්චරට මෝඩකමක් තියෙන්නේ. එතකොට මේ මෝඩකමේ ඒ කියන්නේ මේ චක්‍රය මේ සිද්ධිය තේරුම් නොගත්තොත් වෙන සිද්ධිය නතර වීමක් නැහැ. ඒ කියන්නේ අපිට පුරාණ කර්මයට වර්තමාන විපාකයේ සැකසීලා තියෙන්නේ ඒ විපාකයේම නැවත කර්මයක් වෙන විදිහටයි. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අපි කියමු තිරසංගත සතේ පෙර කර්මයට ලැබු ජීවිතේ ජීවත් කරන්න කියලා කරන්නේ තව සතෙක් වල්ලගෙන කන්නේ. මෙයා ජීවිතයේ පෙර විපාකයේ ගෙවන්න කියලා කරන්නම තව කර්මයක් රැස් වෙනවයි කියන සිද්ධිය. ඉතින් අපිත් එහෙමයි අපි ජීවිතේ ජීවත් කරන්න කියලා කරන මේ සිද්ධියම තව කර්ම රැස් වෙන විදිහට මේ තියෙන්නේ. ඉතින් ඒක වෙන්න නම් මේ චක්‍රෙම ගෙවෙන්න ඕනේ. ඉතින් ඉස්සෙල්ලාම මෙන්න මේ ටික තේරුම් ගන්න ඕනේ. ඔය මම පෙන්නපු එක අපිට වෙලා තියෙන මෙන්න මෙහෙම සිද්ධියක්. අවිද්‍යාව කියන්නේ මෙන්න මේ ස්වභාවයයි. අවිද්‍යාවපච්චේ සංඛාරා කියලා කියන්නේ මෙන්න මේකයි කියලා දැනගන්න ඕනේ. මොකද්ද අවිද්‍යාව කිව්වේ? ලයිට් එක උපමාවෙන් කියන්නකෝ. අවිද්‍යාව කියන්නේ මොකක්ද? දොර අරින නිසාම ලයිට් එක පත් වෙනවා. දොර වහනකොටම ලයිට් එක නිවෙනවා කියන ටික දන්නේ නැහැ. ඇත්ත ඇති හැටි දකින්නේ. අවිද්‍යාවච්ච සංඛාරා කියලා කියන්නේ එතකොට අවිද්‍යාවෙන් උපද්දපු කල්පනාව කියන්නේ මොකද්ද? මේක තියෙන දෙයක් නෙමෙයි අවිද්‍යාවෙන් උපද්දපු කල්පනාව. දොර වැහුවාට පස්සේ මේ ලයිට් එක පත්තු වෙනවා. පත්විච්ච ලයිට් එකමයි දොර ඇරියම පේන්නේ. දැන් මේක අවිද්‍යාවෙන් උපදපු කල්පනාව තියෙන එකක් එහෙම නෙමෙයි. තේරෙනවද? අවිද්‍යාවච්ච සංඛාරා කියන එක කරේ කර්මය කියන එක තියෙන දෙයක් නෙමෙයි අවිද්‍යාවෙන් උපදපු කල්පනාව. දැන් ඊගොඩට සිත අපි දැනගන්නේ මේ කල්පනා ප්‍රත්‍යේ. දැන් අපි යන්නේ පත් වෙලා තියෙන එක බලන්නනේ. සංකාරපච්චය විඥාන. අපි දැන් දැන දැන් බල්දකපත් වෙලාමයි තියෙන්නේ කියන බල්දක බලන්නයි අපි යන්නේ. නේද? ඒ වගේ. ඒ වගේ දැන් අපි අරමුණක් ගමු. දැන් මේ තේන අරමුණේ මට කියන්න අවිද්‍යාව කියන්න අවිද්‍යාපච්චය සංඛාරා කියන්න. ඒ ලයිට් එකේ උපමාවෙන් කියන්න නිකම් රළුවට මේ විස්තර කරන්න ඕනේ නෑ. අර සීත කරන දොර ඇරියා වගේ මොකද්ද? හරි හරි ඒක තේරෙනවා මට. දොර ඇරියාම ලයිට් එක පත් වෙනවා වගේම තමයි දොර ඇරියා වගේ කියලා හිතන්න ඇහත් දුක චක්කු විඤ්ඤාණය කියන මේ ධර්මතා තුනේ එක්විච අවස්ථාව ලයිට් එක පත් වුණා වගේ කියලා හිතන්නකො මේ පෙනෙන බව නැත්තම් වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම පහළ වෙන බව. ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා කියලා අපි කියනවනේ. මේ නාම ධර්ම නැත්තම් මේ හේතු තුන නිසා පෙනෙන බව. හරිද? ඔන්න දැන් ලයිට් එක පත් වෙලා. කියන්නේ අපිට පේන බව. ඈත් රූපේ චක්කුඤ්ඤා කියන තුන් දෙනා එකතු වෙලා යමක් පෙනෙන බව කියලා. හරිද? ඔන්න දැන් සීතකරණේ දොර වැහුවා. කියන්නේ ලයිට් එක නෙවෙනවනේ. සිත කරන දොර වැහුවා වගේ තමයි ඇහත් රූපේ චක්කු විඤ්ඤාණ කියලා තුන් දෙනා නැති වෙනවා නැති වෙනකොට මේ වේදනා සංඥා චේතනා කියන ස්පර්ශ නිරුද්ධ වෙනකොට වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම නිරුද්ධ වෙනවා. ලයිට් එක වගේ තමයි වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ටික ඈ. හරි. ඔන්න නිරුද්ධ වෙනවා. දැන් අවිද්‍යාව කියන්නේ මොකද්ද මේකේ? මේ පෙනෙන බව වෙන්නේ මේ හේතු ටික ගැටීම නිසාම මේ පෙනෙන බව වෙනවා වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම පහළ වෙනවා. මේ හේතු සුන්දරා නිරුද්ධ වෙනකොට මේ වේදනා සංඥා චේතනාගේ නාම ධර්ම නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ පෙනෙන බව නැති වෙනවා. කියන බව පෙන්වන්නේ නැහැ. මේක නොදන්නා බව තමයි අවිද්‍යාව. දැන් අවිද්‍යාව පත්‍ය සංඛාරය මොකද්ද? ඔව්. ඒ නොදන්නා කමින් ඇති වෙන සංඛාරය තමයි දැකපු දේ තියෙනවා දැන් පැත්තකට ගියාම දැන් මේ දැකපු දේ තියෙනවා අපිට පෙන්වනවා. දැකපු දේ තියෙනවා. තියෙන දේ බලන්න පුළුවන්. හරිද? දැන් දැකපු දේ තියෙනවා කියනකොට අපිට ආපහු තියෙන දේමයි බලන්න පුළුවන් කියන තැන තියෙනවා. දැකපු දේ තියෙනවා කියන්නේ අතීතයේ තියෙනවා, අතීතයේ තියෙනවා කියන්නේ අනාගතයේ තියෙනවා. දැන් දැකපු දේ තියෙනවා කියන එක මොකද්ද? අවිද්‍යාවෙන් උපද්දපු කල්පනාවක්. තේරෙනවද? ඒ කියන්නේ දැකපු දේ තියෙනවා කියනකොට ඒක ඇත්තක් නෙමෙයි මේ. ලයිට් එක සීතකරණ වැහුවට පස්සෙත් ලයිට් එක පත් වෙලා තියෙනවා කියන එක අවිද්‍යාවෙන් උපද්දපු කල්පනාවක්. දැකපු දේ තියෙනවා කියලා ඔන්න හිතා ගන්නවා. දැන් මේක අවිද්‍යාවෙන් උපන්න කල්පනාවක්. තියෙන දේ බලන් දෙනවා කියනකොට සංකාරපච්ච විඥාන. මේ කල්පනාව උදව් කරගෙනයි දැනගන්න. මේකට කර්මය කියන්නේ ඒකයි හැම වෙලාවෙම ප්‍රතිසන්දිය පිණිස පවතිනවා කියන්නේ. ආපහු දකින්න එනවා. හිත උපදිනවා. අන්න ආපහු පොකුණට හා තියනද නැද්ද බලමු කියලා පොකුණට එබුණා වගේ. ආපහු හිත උපන්න නිසාම ඇහත් රූපයක් තියෙන දැන හිත උපන්නාම ආයෙත් ස්පර්ශේ. සීත කරන දොර ඇදියා වගේ. ආයෙත් හට ගන්න. ඉතින් මේ චක්‍රේ කෙරවලක් නැහැ. තේරෙනවනේ? ඔන්න ওই ටික අපි තේරුම් ගන්න ඕනේ දැනට අවිද්‍යාව කියලා කියන්නේ යම් යම් ආයතනයක් නිසා යමක් යමක් හටගන්නේ නම් ඒ ඒ ආයතනයාගේ Nirodhen ඒ ඒ හටගන්න දේ නිරුද්ධයි කියන නුවණ අපිට තියෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි මේ ස්පර්ශ ආයතන හයේ ඇතිවීමත් නැතිවීමත් යමෙක් තතුසේ නොදකී නම් ඔහු මේ ශාසනයෙන් බැහැර වූයේම වෙයි. ආරකායි මං ධම්ම විනයන්ති. ඈ ආරකායි මං ධම්ම විනයන්ති. දුරින්ම දුරු වුණා මේ ධර්ම විනයෙන් දුරින්ම දුරු වුණා. මේ ස්පර්ශ ආයතන හය ඇතිවීම නැතිවීම දකින්න බැිනා. ඒ කියන්නේ සීතකරණේ අරි අරිනේ වෙලාවෙත් වෙන සිද්ධියක් වහන වෙලාවට වෙන සිද්ධියක් දකින්න බැිනම් වගේ. මොකද මේ මතයි මුළු ශාසනයම තියෙන්නේ. දුක සහ නිවන කියන කාරණාව තියෙන්නේ මේ මත. මේ ස්පර්ශ ආයතන නිසා හටගන්නවා නම් හටගන්න දේ දන්නේ නැත්නම් ස්පර්ශ ආයතන නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙන දේ දන්නේ නැත්නම් එයාට ඇති බවක්ම හම්බ වෙනවා මේකට කියනවා ලෝකෙ පවතිනවා කියලා. ස්පර්ශ ආයතනය හේතු නිසා හටගන්නකොට ඒ බව දකිනවා නම් හේතු නිරුද්ධ වෙන නිරුද්ධ වෙන බව දකිනවා නම් මේ බව කියනවා ලෝක නිරෝධය කියලා. ඒ ලෝක නිරෝධය දැනගත්ත කෙනාටයි ලෝක නිරෝධගාමිනී ප්‍රතිපදාවක් හම්බ කරන්න වැඩ පිළිවෙලක් හම්බ මේ නිවන සහ සසර කියන ධර්මතා දෙක ගැන මේ කියන්නේ. නිවන කියලා බලාපොරොත්තු වෙන්න එපා මේ අදෘශ්‍යමාන අద్భుත තැන. ලෝක නිරෝධයම නිවනයි. ලෝකය කියන්නේ මොකක්ද? රාධ කියන භික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අහනවා ස්වාමීන් වහන්සේ වහන්සේ ලෝකේ ලෝකේ කියලා කියන ලෝකෝ ලෝකෝති උච්චති කිත්තාවතානුකෝ බන්තේ ලෝකේ ලෝකෝ ලෝකේ ලෝකේ කියලා කියන ස්වාමීන් වහන්සේ කොපමණකින් ලෝකේ වේද? රාද චක්කුම් ලෝකෝති ඇහැ ලෝකයයි රූපේ ලෝකයයි චක්කු විඥානේ ලෝකයයි චක්කු සම්පස්සේ ලෝකයයි චක්කු සම්පස්සේ නිසා උපදින යම් වේදනාවක් වෙන මේ ලෝකයයි කන ලෝකයයි, සෝතේ ලෝකයයි කියනවා. එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ ලෝකය නෙමෙයි ලෝක නිරෝධය සාත් නොකරන එකයි දෝෂේ තියෙන්නේ. ලෝකයේ ඇති බවටයි ලෝකයේ ඇති කෙනාටයි ජරා මරණ දුකේ. ලෝකය කියන එක හටගෙන නිරුද්ධ වෙන ධර්මතාවයක් වුණොත් ජරා මරණයි නිරුද්ධ වෙන්නේ. අපිට. ඒ කියන්නේ අපිට මේ පෙනෙන සිද්ධිය මේ පෙනිලා අහකට යනකොට මේක නැති වුණොත් ආයේ කවදාවත් මේ සිද්ධිය හම්බෙන්නේ නැති වුණොත් අපිට මේ මෙබඳු අරමුණකින් ජරා මරණ දුක එනවද? එන්නේ. නමුත් අපි දකින දේ අවුරුදු ගණන් මාස ගණන් ඒ දේ නැවත නැවත අපිට හම් වෙන හින්දා නේද ජරා මරණයක් හම් වෙන්නේ අපිට. ඈ එතකොට ඒකයි ලෝකයේ කුමක් මත පවතිනවද දුක මත පවතිනවද? ලෝකයේ පවත්වනවා කියලා කියන්නේ ලෝකේ පවතිනවා කියලා කියන්නේ. අවිද්‍යාව පවතිනවා කියන එකයි. අපිට අවිද්‍යාව නැත්තම් ලෝක නිරෝධය සාර්ථක වෙනවා. අර ලයිට් එක පත් වෙලාම තියෙන්නේ අවිද්‍යාව තියෙන කෙනාට. නේද? එතකොට දැන් අපි ඔක්කොටම කරන්ට් බිල වැඩිපුර යනවා ඇයි? ලයිට් පත් වෙලාමයි තියෙන්නේ සීත කරන්නේ නිව්වත් මේ වැහුවත් සීත කරන්නේ හරියත් ඒ බල්දට පත් වෙලාම තියෙනවා වගේනේ දෙන්නේ අපිට. ඒ වගේ දැන් ඔය එක සීත කරන එක. ඔය වගේ සීත කරන අයකින්ම ලයිට් 10000 ගානක් හම්බුනොත් අපිට එකම ආලෝක ගොඩක් වෙන්නේ. දැන් මේ වෙලා තියෙන එක. දැන් ඇහෙන් එක අරමුණක් අපි දැක්කොත් කර්ම රැස් කරනවා කියන්නේ ඒකයි. ඔන්න ඈත් රූපේ චක්කු විඤ්ඤාණ නිසා මේ අරමුණක් පේනවා නම් මේ පේන අරමුණේ හේතුඵල ධම දන්නේ නැහැ. හේතු නිරුද්ධ වෙනව නිරුද්ධ වෙනවා කියලා දන්නේ නැහැ. ඔන්න ඒ ඇත්ත නොදන්නකොටම පැත්තකට යනකොටම දැකපු එක තියනවා කියන එක තමයි දෙන්නේ මනසට. ඔන්න එහෙම එකකුත් තියෙනවා. ප්‍රස් කරලා. දැන් එහෙම දෙයක් නැහැ. නමුත් එහෙම එකකුත් තියෙනවා. ඊගාවට අරමුණක් බැලුවොත් ඒකක් තියෙනවා. ඊගාවට අරමුණක් බැලුවොත් ඒකක් තියෙනවා. මේ ඇහෙන් අපිට අරමුණු 1000ක් ගන්නවා කියන 1000ම තියෙනවා. කනෙන් 1000ක් ගන්නවා කියන 1000ම තියෙනවා. ඉතින් මෙච්චර අතුරු සිදුරක් නැතුව ලෝකයේ ලැබිලා තියෙන එක ගැන පුදුමයක් නෙමෙයි. මේ මෙච්චර මේ විදිහට අවිද්‍යාවෙන් හැම අරමුණක්ම අවිද්‍යා සම්පස්තය කියලා බුදුරජාණන් වහන්සේ මේකට පෙන්වන්නේ. අවිද්‍යා සම්පස්සයක්ම නම් අපිට වෙන්නේ ඒ හැම වාරකම කර්ම රැස් වෙනවා. අවිද්‍යාපච්ච සංඛාර. කර්ම කියලා කියන්නේ මොකද්ද? ආපෝ ප්‍රතිසන්දි වශයෙන් යන්න නිමිති. හේතු. මෙහි තියෙනවා තියෙනවා තියෙනවා තියෙනවා කියලා. අවිද්‍යා නිරෝධ සංකාර නිරෝධා කියනවා. මේ හේතු නිසා හටගත්ත දේ හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියලා දැක්කොත් ඔයගලන්ට සිහි කළ යන්න පුළුවන්. බෑ. නමුත් ඕගලන්ට අරමුණු බලන්න බැරි නෑ. ඕගොල්ලෝ ආපහු දන්නවා මේ හේතු ගැටෙනකොට පහළ වෙනවා. ඒද හේතු නිරුද්ධ වෙනව නිරුද්ධ වෙනවා. හැම වෙලාවෙම අරගෙන යන්නේ. දැන් අපි කියමු පොකුණට එදෙනකොට ඡායාවක් වැටුණා. අහකට එනකොටම ඡායාව නැති වුණා. දැන් අපිට මෝඩකමක් නැහැ එහෙ තියනවා කියලා. එහෙ තියෙන දේ සිහි කර කර දුක් විඳින්නෙත් නැහැ. කිසිම බැඳීමක් නැහැ. ඕනනම් අපිට ගිහිල්ලා එබිලා ඡායාව බලන්නත් පුළුවන්. ඒ කරන්නේ අපි මෝඩකම නෙමෙයි තියෙන දෙයක් නෙමෙයි අපි දන්නවා එතෙන්ට ගියාම එබුණාමයි පේන්නේ. ඕනනම් විතරයි ඒ කියන්නේ. ඒ මොකද එතන මේ ඡායාවක් නැහැ. ඒ රූපයයි මේ ඇහැයි මේ හිතයි මේ ඔක්කොම ටික එකතු වුණාමයි හැදෙන්නේ මේ ඒ නිසායි. මොකද රූපේ විතරක් තිබුණාට පේනවද? ඇහැ මෙත එක තැනක හිත වෙන තැනක හිත ඉපදිලා නැහැ රූපේ වෙන තැනක මෙහෙම තිබුණාම මේ සිද්ධිය පේන්නේ නැහැ. දැන් අපි පැත්තකට ලා ගියාම ඇහැ වෙන තැන. හිත ඉපදිලා නැහැ. මේ රූපය තුල විතර මේ සතහන නැහැ. පේන්නේ. ඒ හින්දා යාට සිහි කරලා මෙහෙ හම්බ වෙන්නේ නැහැ මේක. මෙයා දන්නවා මේ සතහන හම්බ වෙන්නේ මේ ධර්මතා තුනම එකට එකතු වුණාම. කියන්නේ. එතකොට දැන්ට තේරුම් ගන්න ඕනේ අපි කවදාම හරි දවසක සසර දුකින් මිදෙනවා කියලා කියනවා නම් මිදෙනවා නම් මිදෙන්න වෙන්නේ මේ ස්පර්ශ ආයතන හයේ නිරවශේෂ නිරෝධයෙන් වේදනා නිරෝධයි වේදනා නිරෝධයෙන් තණ්හා නිරෝධයි තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධය උපාදාන නිරෝධයෙන් භව නිරෝධය භව නිරෝධයෙන් ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දුම්න සුපායාස අනිච්චති බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි සැවැන්න මුලක් තරම් හේතුවක්වත් තියන්න එපා. දැකපු අහපු මේ ස්පර්ශ ආයතන හයෙන් එක ආයතනයකින් හරි එක නිමිත්තක් හෝ තිබුණොත් ඇති වෙච්ච බව ඒ ඇති ප්‍රතිසන්දියටපත් වෙන්නේ. ඒ උපන්නාම ඊට පස්සේ ඒ ආයතන ටිකෙන් ආපහු හැදෙනවා වැඩි කරව ගන්නවා. තේරුණාද? ඒ හින්දා එකයි ස්පර්ශ ආයතන හයේ නිර්වශේෂ නිරෝධේ මේ ස්පර්ශ ආයතන හයේ ඉතුරු නැතුවම ස්පර්ශ ආයතන හයේම නිර්වශේෂ නිරෝධයෙන්ම හිතන්නේ එතකොට හටගත් දේ නිරුද්ධයි කියලා දකින්න නම් අපිට මේ හේතුඵල ධර්ම තේරුම් ගන්න වෙනවා. දකින්න ඕනේ. ඒ හින්දා තමයි අපි විදර්ශනා කරනවා කියලා ටික ටික හුරු වෙන්නේ. මේක කරන්නේ. එතකොට හොඳට මතක තියාගන්න එහෙනම් කවදා හරි දවසක මේ සංසාර දුකින් ඈතර වෙනවා නම් ඈතර වෙන්න වෙන්නේ මේ ස්පර්ශ ආයතන හයේ Nirodhe දැකීමෙන්මයි. මෙන්න මේක තමයි අපේ නිස්සාව නිවන විමුක්තිය ගැන දන්න. හරිද? මෙන්න මෙතනයි අපිට සම්පාදනය කරගන්න ඕනේ. ස්පර්ශ ආයතන හයේ නිර්වශේෂ නිරෝධය දකින්න ඕනේ. ඔය දකින්නකොට ඒ දැකීම නිසා ඇත්ත ඇති හැටි දකිනකොට එදාටයි දුකේ කලකිරෙන්නේ. මොකේද දුකේ කලකිරෙන්නේ? මෙච්චර කාලයක් මෙබඳු නිරෝධ වෙන හටගෙන නිරුද්ධ වෙන දේ ඇති බවට පවත්වන දුක් විඳපු දුක ගැන කලකිරෙන එදාටයි අපි. මේ Nirodhe දකින්න එක වැඩි වෙන්න වැඩි වෙන්නයි මේ දුකේ කලකිරෙන්නේ. කලකිරෙන්න කලකිරෙන්න මේ Nirodheටම මනස නැඹුරු වෙනවා මිසක මේ දුක ඒ කියන්නේ දුකේ කලකිරුණු දුකේ නොයැලෙනවා. ඒ කියන්නේ මේ Nirodhe පැත්ත තමයි. මේ ඇත්ත පැත්ත තමයි. ඒ කියන්නේ මෙච්චර කල් ගොරුවකින් මේ දුක් විඳින්නේ. ඒ ගැන කලකිරෙනවා මේ ලෝක Nirodhe ගැනමයි මනස දැසගන්නේ. මේ ඇත්ත සිද්ධිය මේක නේද කියන එක ගැනමයි. ඒ කියන්නේ ලයිට් එක පත්තු වෙලා පත්තු වෙලාම තියනවා කියන මට්ටමකින් මෙච්චර කාලයක් දුක් විඳපු ගැන එක ගැන කලකිරෙනවා. ලයිට් එකපත් වෙලා නිවෙනවා මේ සිද්ධිය දකින් දැක්කේ නැතුවපත් වෙලාම තියෙනවා කියලා යම් දුකක් විඳන මේ දුක ගැන කලකිරෙනවා. අත නිබ්බේ දුකේ, දාර දුකේ කලකිරෙනවා. මේ දුකේ කලකිරෙනවා කියලා කියන්නේ මේ ලයිට් එක නිවිලා තියෙනවා නේද කියන පැත්ත දකින බවට මනස නැඹුරු වෙනවා වැඩි. කලකිරනකොට නොයැලෙනවා. නොයැලෙනවා කියන්නේ මේපත් වෙලා තියෙනවා කියන එකේ ඇලෙන්නේ නැහැ, කැමති වෙන්නේ නැහැ. මේ ලෝකේට මේ වගේ පුද්ගල භාවයෙන් ආත්ම භාවයෙන් මේ ලෝකේ පවත්වනයි කියන මේ සියලුම නිමිත්තට සියලුම සංකාරයන්ට සියලුම ගතියට කැමති වෙන්නේ නැහැ. එතකොට නොයලන නොයලනකොට මිදෙනවා. මිදෙනවා කියන්නේ හිතට හසු වෙන්නේ හටගෙන නිරුද්ධ වෙන බවමයි දැනගන්න. කොච්චර අරමුණු කෝටි ගණක් ගැටුණත් මේ එකකවත් හිත රැඳෙන්නේ නැහැ. මේ වගේ හිත ගැදෙන ගතිය නැහැ. හටගෙන නිරුද්ධ වෙනවාමයි කියන පැත්තෙන් හිටින්නේ. නොයලන. නොයලනකොට මිදෙනවා. මොකද්ද මේ නිමිත්තෙන් මිදෙනවා. ගතියෙන් මිදෙනවා. ලෝකයෙන් මිදෙනවා. පංච උපාදාන ස්කන්ධයෙන් මිදෙනවා. මිදුනහම විමුක්තස්මින් විමුක්ත මිඥානං හොති මිදුනහම මිදුනා කියන නෝනෙනවා. ඉබේම හැම අරමුණකම හටගත දේ නිරුද්ධයි කියන එක සම්පාදනය වෙලා ඒ ජීවිතය කල යුත්තක් නැහැ. හිතින් නෑ ආපහු. සිහි මුලාව කියලා එකක් ඇත්තෙම නැති තැනක් එනවා. හටගෙන අනිත් පැත්ත බැලුවොත් ආපහු හොයාගෙන යන්න ධර්මතා නැහැ. නුවණ තියනවා ආයෙත් හේතු කරනවාම හට ගන්නවා කියලා. හටගත්ත දේ තියන ආයතින් අනුපාදෝ ධම්ම පංචපජානාති. නැවත හටගෙන නිරුද්ධ වෙච්ච දේ නැවත උපදින්නේ නැහැ කියන එකටත් නුවණ තියනවා යාට. එතකොට මේ විමුක්ති ඥාන දර්ශනය දක්වාම අපිට තියෙන දර්ශනය. මෙන්න මේ විදිහට ඇත්ත දැක්කහම මේ දුකේ කලකිරෙනවා කලකිරෙනව නොයලෙනවා නොයලන දුකෙන් මිදෙනවා මිදුනහම මිදුනා කියන නුවණ පහළ වෙනවා කියලා මෙතන දක්වාම අපිට නුවණ තියෙනවා. ඔන්න දැන් දුක්ඛ නිරෝධය සඳහා ඔයගලට දුකයි දුක ඇතිවෙච්ච හැටි දුක නැතිවීමයි ගැන නුවණ. ඔය ටික තිබුණා කියලා දැන් මේ ටික සම්පාදනය වුණේ නැහනේ. දැන් ඔන්න ඔයගලට මගක් හම්බ වෙනවා. දැන් ඕගොල්ලෝ දන්නවා මග දැන් දන්නවා කරන්න ඕනේ මොකද්ද කියලා. දැන් ඕගොල්ලෝ දන්නවා මේ ස්පර්ශ ආයතන හයේ නිරෝධේශ නිරෝධය දකින්න සාත් කරන්න යෝනේ. ඒක පේන්නේ පේන්නේ නැති වෙන්න හේතුව මොකද්ද? ආවර්ණීය ධර්ම වැඩි. මොන දැන් ඒ සඳහා කෙනෙක් නීවරණ ධර්ම දුරු කරන්න චිත්ත සමතයක් ඇති කරගන්න උත්සාහවත් වෙනවා. සමසතලිස් කමඨාන් කියන්නේ ඒ කමඨානෙන් එකක් ගන්නවා. කෙනෙක් විදර්ශනාවම ගන්නවා. මේ ජීවුණු දර්ශනය ගන්න බැරි නම් මේ හටගෙන නිරුද්ධ වෙන ධර්මතාවයන්ගේ ස්කන්ධයන්ගේ ස්කන්ධ ස්වභාවය මොකද්ද කියලා ප්‍රකට කරගන්නවා. ඒකත් එක ලක්ෂණයක් චිත්ත සමතයක් ඇති. රූපය කියන්නේ මොකද්ද? තාම මේ දර්ශනයට එන්න ඒත් මේක ක්‍රමයක්. විදර්ශනා පූර්වංගම සමතේ විදර්ශනා කරලා නිවර්ණ ධර්ම දුරු කර ගන්නවා මේ. රූපය කියන්නේ මොකද්ද හොඳට බලන්න. දැන් මේ දර්ශනේ තියෙනවා මේ රූපය කියන්නේ බලන්නේ නිවන් දකින්න නෙමෙයි. මේ ආයතන නිරෝධය ඇති කරගන්න. මොකද රූපය ගැන බැලුවා කියලා නිරෝධය අහුවෙන්නේ නැහැ අපිට. රූපයේ රූපයේ ස්වභාවය හොඳට බලන. එතකොට ඔන්න රූපේ හේතු ප්‍රත්‍යයයි ආහාරයෙන් හටගත්තේ මේකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බව ඔන්න තේරෙනවා. වේදනාව සංඥාව සංඛාර විඥානේ මේ ස්කන්ධයන් ගැන ස්කන්ධයන්ගේ හේතු ප්‍රත්‍ය ගැන බලනවා. ඔන්න මෙහෙම කරන කෙනාට නීවරණ ධර්ම දුරු වෙනවා. නීවරණ ධර්ම දුරු වෙනකොට මේ ස්කන්ධ පහම එකට අරගෙන මේ ධර්මතාව ටික දකිනවා ලෝකයේ ඉපදෙන නිරුද්ධ වෙන හැටි එපමණකින් ආශ්‍රයක් ෂේ වෙනවා කෙනෙකුට. තව කෙනෙක් මේ දර්ශනය තියාගෙන බුදු ගුණ හෝ අසුබේ මේ සම 40 කමතහන් වලින් එකක් අරගෙන හිත සමාධි කරනවා. හතර ඉරියව්වෙම අප්‍රමාදීව චේතු සමතයක් ඇති කරගන්න වීඩියෝ කරනවා. කලින් කලට හිත වඩ වඩ මේ දර්ශනයත් මෙනෙහි කරනවා. මෙනෙහි කර කර හිත වඩනවා. මේකට කියනවා සම්මත විදර්ශනා යුගනද්දව වඩනවා. නැත්නම් ඔබට කියනවා මිශ්‍රක භාග ප්‍රතිපදාව කියලා කියනවා. මාර්ගයේ විතක මාර්ගය උපදින විදිහට මෙනෙහි කරනවා විතක ලෝකයේ සංතර දේ තුලම විතරකුත් විදර්ශනා කරනවා. මේ විදිහට කෙනෙකුට ඉතර වෙන්න පුළුවන්. කෙනෙක් විදර්ශනාව සිහි කරන්නේම නැතුව සමත කමඨහනක්ම විතරක් වඩලා හිත සමාධි කරන නීවරණ දුරු කරලා මේ දකින අහන දැනෙන කියන ධර්මතාවල සිදුවෙන සිද්ධිය ඇත්තට මොකද්ද කියලා බලනවා. අන්න කෙනෙක් එහෙම බලනකොට මේ ඇත්ත දැකලා දුකේ කලකිරලා දුකෙන් මිදෙනවා. තව කෙනෙක් අර වගේම විදර්ශනා වඩලා ආලෝක සංඥාවන් උපදවාගෙන ඒ ආලෝක සංඥාවෙන් යුක්තව විදර්ශනා වඩලා ආලෝක සංඥාව ඇතුනම ආලෝක සංඥාව නිසා හටගත් ධර්මයන් කෙරෙහි හිත දැනෙනවා කෙනෙකුගේ. බැඳුනහම විද ඒ විදර්ශනා නුවණට ඒ ඒ තණ්හාවට මේ ඇත්ත පේන්නේ කියනවා. ඊට පස්සේ ඒ ධර්මතාවයන්ගේ අනිත්‍යතාවය බලලා ඒ කෙලෙස්යන්ගේ අනිත්‍යතාවය බලලා හිත මධ්‍යස්ථ කරගෙන ආපහු මේ ඇත්ත දකිනවා දැකලා මෙතන. මෙන්න මේ ක්‍රම හතරක් පෙන්නනවා සමත පූර්වාංගම විදර්ශනා විදර්ශනා පූර්වාංගම සමතය සමත විදර්ශනා යුගනද්ද ඊට පස්සේ ධම්මුද්දච්ච සමන්නා සමන්දී විපස්සනා කියලා. එතකොට මෙන්න මේ ධර්මතා හතරෙන් කොයි පැත්තකින් කොතනකින් ගිහිල්ලා හරි මාර්ගය උපදිනවා. මාර්ගය කියන්නේ මේ අපි පෙන්වපු දර්ශනීය උපදින තැනක් වෙනවා. නීවරණ ධර්ම දුරු වෙනවා. එතකොට මෙන්න මෙහෙමයි එක කරන්න කියලා සමාධිය ගැනත් එයා දන්නවා. ප්‍රඥාව ගැන සම්මාදිට්ඨිය ගැන මුලින්ම දර්ශනය තියෙනවා. ඒ සම්මා දිට්ඨියට උපකාර පිණිස හිත සමාධිගත කරන්න ඕන කියලා සමාධිය ගැන දන්නවා. ඒ සමාධියට උපකාර පිණිස සීලයක පිළිපදන්න ඕනේ. සීලය ගැන දන්නවා. සීලය ගත්තාම ප්‍රාතිමොක්ඛ සංවර සීලය. ප්‍රාතිමොක්ඛ කියන්නේ නිවනට පමුණුවන. මොක්ෂයට පමුණුවන. ප්‍රාතිමොක්ෂ සංවර සීලය කියලා කියන්නේ උපසම්පදා ස්වාමීන් වහන්සේලාගේ උපසම්පදා සීලය. සාමණේර ස්වාමීන් වහන්සේලාගේ සාමණේර දස සීලය. ගිහිපින්වතුන්ගේ නිති පන්සිල් පොහොය අටසිල්. මේ හතරම මේ ඔක්කොම අයිති ප්‍රාතිමොක්ෂ සංවර සීලයට. මේ ටික විතරක් රැක්කට ආර්ය ශ්‍රැංග මාර්ගේ පෙරෙන්නේ නැහැ. මේ ටික විතරක් රැක්කට හිත සමාධි වෙන්නේ නැහැ. මේ ටික විතරක් රැකට මේ ඥාන දර්ශනය ළඟ සිටින්නේ නැහැ. ඔය සීලය එකක් විතරයි. මේ සීලය ශ්‍රද්ධාවෙන් රකින්න වෙනවා. ශ්‍රද්ධාවෙන් රකින්න ඕනේ සීලය. මොන ශ්‍රද්ධාව තියෙනවා. ඊට පස්සේ තියෙනවා සති සංවරයෙන් රකින්න ඕනේ සීලයක්. මේ සීලෙන් තමයි සද්ධා සති විරි සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මතා වඩා ගන්න තියෙන්නේ. පංච ඉන්ද්‍රිය සම කරගන්න තියෙන සීලයෙන්. ප්‍රාථමික සංග්‍රහ සීලය රකින්න තියෙනකොට ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව නැත්නම් මේ සීලය රකින්න බෑ කවදාවත්. ශ්‍රද්ධාව තියෙනවා. ඊට පස්සේ තියෙනවා සිහිය. සති සංවරයෙන් රකින්න ඕන සීලයක්. සිහියෙන් රකින්න ඕන සීලයක් තියෙනවා. ඒකට කියනවා මොකද්ද? ඉන්ද්‍රිය සංවර සීලය කියලා. චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගාහි හෝති නානුභ්‍යංජනක් ගාහි යත්වාදිකරණමේනං චක්ඛුන්ද්‍රයන් අසංගතං විහරන්තං අභිජ්ජා දෝමනස්සා පාපක අකුසල ධම්මා අන්වාස වේයුම් තස සංවරාය පටිපජ්ජති රක්කති චක්ඛුන්ද්‍රයන් චක්ඛුන්ද්‍රේ සංවරං ආපජ්ජති යම් කරුණෙක්හි එබඳු විදිහේ නිමිති ගන්නෙ නැහැ. ඇහැ රකින්නවා. ඇහි සංවරයට පැමිණෙනවා. මේ වගේ කන ශබ්ද ඇයිද මේ ටික කරන්නේ මෙයාට ලොකු හයියක් තියෙනවා. ඒ කියන්නේ කෙලින්ම අජරාමර බවම දන්නවා. මෙහෙම තිබුණොත් මේ විදිහට ගත්තොත් ජරා මරණ දුක එනවා. මේ පේන අරමුණේ මේ හේතුඵල ධහම දැනගන්න විදර්ශනා වශයෙන් හෝ සමත වශයෙන් සිහිය ඉදිරිපත් කරන්න බැරි වුණා කියලා කියන්නේ ජරා මරණ දුක මේ අරමුණේ තැවරලා තියෙන්නේ. අසීහේ මේ අරමුණ බැලුවොත් අනිත් පැත්තට යනකොටම දැකපු දේ මෙහි තියෙනවා කියන එක හිතින් නැද්ද? හිතිනවා. එකයි හොඳ උපමාවක් වෙනවා බුදුරජාණන් වහන්සේ දවසක් භික්ෂුන් වහන්සේලාට මේ වගේ කමටහන් දීලා බණ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා උපමාවක් මහණෙනි මුව විට දක්වා තෙල් පිරුණු පාත්‍රයක් දීලා එක මිනිස්සෙකුට ජනපද කල්යාණිගේ නැටුම් බලන මිනිසු මැද්දෙන් යන්න කියනවා. පිටිපස්සෙන් කඩුවක් ඔසවගෙන වදකෙක් කෙනා තෙල් බින්දුවක් හරි මේ හැලුවොත් එතනම වදකයා කඩුවෙන් කොටලා මරනවා. එතකොට දැන් තෙල් බින්දුවක් හරි වැටුනොත් මැරෙන්න වෙනවා. ඉතින් නොමැරී ඉන්න නම් මේ තෙල් බින්දුවක හැලෙන්නේ නැති විදිහට මේ පාත්‍රය ගෙනියන්න ඕන. යන්න තියෙන කොහෙන්ද? අසංවර ලෝකයක් මැද්දේ. ඒ කියන්නේ ජනපද කල්යාණිකේ නැටුම් බලන මිනිත්තු 100ෙන්ද බලන්නේ බොහොම සංවරව දින්නේ. කට ඇරගෙන කෑග ගහව නේද? කිසිම 100ක් නැතුව ඉන්නේ. ඒ කියන්නේ අපි નિවර්ධිය කියත් වෙන කෙනෙක් හරියංගේ ඇවිල්ලා හැප්පුණොත් මොකද වෙන්නේ? ඒත් තෙල් හැලෙනවා ඒත් මරුන් ගන්න වෙන්නේ කාටද? අපි වටපිටාව බලලා තෙල් බින්දුවක් කරලා නලුම් ගන්න වෙන්නේ කාටද? ඒත් අපි. මේ අරමුණෙන් පෙන්නවා අපේ සිහිය මොනතරම් තීක්ෂණ වෙන්න ඕනේද? මේ සතර ගෙවා ගන්න කියලා. ඒ වගේ රාග දේශ මොහාන්ගෙන් යුක්ත අසංවර වූ මේ ලෝකයක් මැද්දෙන් තමයි දැන් මේ ඉන්ද්‍රිය සංවරය අරගෙන යන්න තියෙන්නේ අපිට. ඒ කියන්නේ මේ පේන හැම අරමුණක් ගානම සිහිය පවත්වන්න වෙනවා සිහිය නැතුව පරිහරණය කරන හැම මොහොතක්ම කියන්නේ තෙල් බිඳුවක් හැදෙනවා ඒ කියන්නේ මැරෙනවා කඩුපාර මැරෙනවා කියලා කියන්නේ ඒ කාන්තෙන් ඒ හේතුෙන් ඒ නිමිත්ත පිටනවාමයි ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නසට පත් වෙන්න වෙනවාමයි අපි මේ මතක් කරන දැන් මේ වෙලාවේදී අපි සිහි නැතුව අපි හැමෝම තාම ප්‍රමාදයි. නමුත් අපි දැනගන්න ඕනේ. මෙන්න මෙහෙම සිද්ධියක් තියෙන කවදා වෙනවන මොකද මේක ඉස්සෙල්ලා දැනගන්න එක වටිනවා. මේ දැනගෙනයි මේක කරන්න වෙන්නේ. මේ පේන අරමුණේ අපිට දැන් ඒ තරම් දුකක් නැහැ පොඩි මුලාභාවක් විතරයි වෙන්නේ. මේ චිත්තක්ෂණය අනාගතයේදී මේ ශරීරයේට මහ විශාල උණු වතුර හැදියක බහලන මොහොතක් වෙන්න පුළුවන්. අවීචි නරක මහා නරකේ උපදින අවස්ථාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අංගාරකාසු මේ මේ පබ්බතේට නගින අවස්ථාවක් වෙන්න පුළුවන්. කියන්නේ ගිනි අඟුරු කන්දකට නගින අවස්ථාවක් වෙන්න පුළුවන්. ඇයි? මේ අවස්ථාවේ සීමුලාවෙන් යුක්ත මේ ආරමුණ පරිහරණය කළාම අනිවාර්යෙන් එහා පැත්තේ නඟු දැකපු දෙය තියෙනවා කියන අදහස නෙන්නේ. මරණාසන්න මොහොතේ මේක සිහි වෙනකොට පරණ ආශ්‍රයකුත් මේකට එකතු වුණොත් අපි එහෙම වුණෙත් නැහැ. මේ අරමුණ සිහි වුණොත් මේ ඇති කාම්භාවයේ ප්‍රතිසන්දියක් ගන්න. ප්‍රතිසන්දියක් ගන්නකොට බුද්ධෝත්පාද කාලේ නෑ. ඔන්න සද්ධර්මයේ නැති තුනුරුවන් කෙරේ විශ්වාසයක් නැති මව කුසක තමයි උපන්නේ. ඒක විතර පවුලේ කට්ටිය කරන්නේ රස්සාව හරක් මරන එක. දැන් ඔන්න අපි ටිකක් ලොකු වුණා. දැන් අපිට තම් වෙන්නේ මොකද්ද? කැත්තයි පොරවයි ලනු ටිකයි දැන් හරක් මරනවා. බෑකේයි දැස. අනිවාර්යයෙන්ම කරනවා. ඊට පස්සේ ඒ ජීවිතෙන් පස්සේ කොහටද යන්නේ? විශාල ලෝභී හැලියෙක් වෙන්න පුළුවන්. බලන්න මේ එකදේ මම අර කියන්නේ peer ඇටයක් හිටෙව්වහම peer ඇටේ කොච්චර පොඩිද? මේ හිටවූ peer ඇටය පහු කාලෙදී පොළවේ තියෙන පෘථිවි රසයේ උරාගෙන පස්වලයි වාතයේ ජලයේ ජින්නේ මේ හතරේ අනුග්‍රහය ලබාගෙන පව කාලෙදි පැලයක් හැදේ. මේ පැලේ ටිකක් ලොකු වුණාම ගෙඩි හැදේ. එක ගෙඩියක peerාට කීයක් විතර තියෙයි සමහර විට 25ක් විතර. වැඩි වෙන්න පුළුවන් නේ අපි 25ක් 50ක් කියන 25ක් කියමුකෝ. එක කර්ණයකට peer ගෙඩි කීයක් හැදෙයි? කියන්න බෑ. අපි 1000යි ලක්ෂයක් විතර කියමු. ඊට වැඩි වෙන්නේ එක කන්න එකට හැදෙන තේර ගෙඩි වල ඇට ගන්න. මේ තේර ගහ අවුරුදු 10ක් 15ක් තිබුණු තේරයට කොච්චරක් හැදෙයිද? මේ බීජ එකක් වුණාට හේතු එකක් වුණාට ඒක විපාක දෙනකොට පළදරන අවස්ථාව වෙනකොට කොච්චර විපාක තත්ත්වයටපත් වෙනවද? හොඳටත් මෙහෙමයි නරකටත් එහෙමයි. එතකොට ඒ වගේ මේ මොහොතේදී මේ අරමුණේ චුට්ටක් රැවටෙනවා කියන චුට්ට විතරයි උනේ. අන්ත හැමතැනක රවුඩු නැහැ කියන්නේ. එක බීජයයි තියෙන්නේ ඉතුරු වෙලා මරණාසන්න මොහොතේ ඔකෙන් උපදිනවා. ඊට පස්සේ ඒ උපන්නාම ඒ ගහ ලොකු වෙනවා. ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ ආයතන ටික හැදෙනවා. දැන් ඒකේ ඇට කොච්චර හැදෙනවද? ඔන්න දැන් මේ ඇහැට රූප ගැටල ඔන්න චක්කු විඥානය උපදිනවා. ඔන්න ඒකෙත් අවිද්‍යාව නොදන්නා කමින් ඒ ආරම්භ නැතිනවා. කාණ්ඩ සෝත සද්දේ ගැටලා සෝත විඥානය උපදිනවා. ඔන්න ඒ ධර්මතාවය ඇතිවීම නැතිවීම නොදන්නකම සද්දේ තියෙනවා කියලා හිතනවා. මෙහෙම මේ අවුරුදු 50 100ක් ජීවත් වුණොත් ඊට පස්සේ ආයෙ කොච්චර එයිද? හිතන්න එපා මේ සිල්ලමක් නම් කරනවා කියලා. හිතන්නවත් බැරි තරම් බයජනක වටපිටාවක ඉන්නේ. අපි හැම කෙනෙක්ම ජරා මරණ දුක නැත්තෝ වගේ කටයුතු කළාට මෙන්න මේ වගේ වටපිටාවකයි අපි ඉන්නේ. ඉතින් పూర్වේ වාසනාවකට මේ මට්ටම හරි හම්බ වෙච්ච එක අපිට. මේ ටික මෙහෙම තේරුම් කරගන්න අහගන්න හම්බ වෙච්ච එකත් ලොකු දෙයක් අපිට. ඇයි? අපි දන්නේ නැහනේ. මෙහෙම තැනකයි ඉන්නේ මෙහෙම මට්ටමකට හසු වෙලා ඉන්නේ මෙහෙම සිද්ධියක් වෙලයි මේ අපිට තියෙන්නේ කියලා දන්නේ නැහැ. ඉතින් මේක තේරුම් ගත්තා කියලා කියන්නේ එපමණකිනුත් විශාල වාසනාවක්. මොකද එපමණකුත් අපිට සසර ගොඩක් දිග නැහැ. ඉතින් අපි අනිවාර්ය වීර්ය කළ යුත්තේ මේ ටික දකින්න. අදාදම අපිට උත්සාහවත් වෙන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ කමඨහන දීලා ඒ තරම් 100ක් පවත්න්න කියලා කිව්වේ සිහි මුලාවෙන් දකින හැම අරමුණකම මේ වගේ ජරා මරණ දුක පවතින නිසායි. ඒ නිසා ඉන්ද්‍රිය සංවර සීලයක් ඕනේ. සති සංවරයෙන් මේ ටික 100ෙන් සම්පාදනය කරගන්න ඕනේ. ඊට පස්සේ ගිහි අයට තව තියෙනවා වීරියෙන් සම්පාදනය කරගන්න ඕනේ. මොකද්ද ආජීව පාරිශුද්ධ සීලය. නොකටයුතු වෙළඳාම් වැරදි ජීවිතවත්මකින් තොරව දැහැමි ජීවිතයක් පවත්වා ගන්නට ගන්න එක උත්සාහයෙන් කළ යුතුයි. ඒක වීරියෙන් කරන්න ඕන එකක්. ඊට පස්සේ ප්‍රත්‍ය සම්නිසිත සීලය ස්වාමීන් වහන්සේලා සිව්පසය පරිභෝග කරන එක නුවණින් දැනගෙන මේ පින්වතුන්ට හම්බ වෙන ප්‍රත්‍යයන්ගේ ආදීනව දැනගනිමින් සබ්බේහි මේ පියේහි මනාපෙහි නානා භාවෝ විනා භාවෝති අබින්නම් පච්චවේක්ති තබ්බං ඉත්‍යාවා පුරිසිනවා ගාඨෙනවා පබ්බජිතෙනවා ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා පැවිද්දෙක් වේවා ගිහි ගෙදරක වාසය කරන කෙනෙක් වේවා හැම කෙනෙක්ම නිතරම මෙනෙහි කළ යුතුයි. සබ්බේහි මේ පියෙහි මනාපේ මා සතු ප්‍රිය වූ මනාප වූ හැම දෙයක්ම නානා භව විනා භව නොයෙක් නොයෙක් තත්ත්වයටපත් වෙනවා විනාශ වෙන වෙනස් වෙන ස්වභාවයටපත් වෙනවා කියලා දත යුතුයි. නිතරම මෙනෙහි කළ යුතුයි. එහෙම වුණාමයි දරුව කියලා, ගෙවල් දරුවල් කියලා, යාන වාහන කියලා මිල මුදල් කියලා ඕනෑවටම වඩා හිත මේවා බැඳෙන්නේ නැත්තේ රැඳෙන්නේ නැත්තේ ආදීනව දැනගනිමින් මේ හැම දෙයකින්ම අන්තිමට වෙන්නේ මේ දේ නේද පරිභෝග කරනවා බැඳෙන්නේ නැතුව අර කියන්නේ කපුට ඇක්කුනේ වැහුවා වගේ වෙන්නේ නැතුව මස් ටික කනවා මස් කෑ කන එකේ දෝෂේ නැහැ ඇක්කුනේ වහලා ඉන්න එකේ දෝෂේ තියෙන්නේ ඈ එතකොට ඒ වගේ නුවණින් ආදීනව දැනගනිමින් ගියයිට උනත් හොඳයි. රස තණ්හාව දුර වෙනවා. මේ ආහාර ගන්න හැමදාම උයනවා කනවා උයනවා කනවා. ඇයි ඇත්තටම මේ අපි මෙහෙම උය උයා කකා මොකද මේ කරන්නේ? ටිකක් හිතනවා. ඈ දැන් ස්වාමීන් වහන්සේලාට පෙන්වන්නේ නේවදවාය නමදවාය නමණ්ඩනාය නවිභූෂණාය ඈ ඒ කියන්නේ ක්‍රීඩා කරන්න නෙමෙයි. එතකොට ඇඟ පැහැපත් කරගන්න නෙමෙයි. ඇඟට අර කරගන්න නෙමෙයි ඈ මේ ආහාරය ගන්න මේ පරණ වේදනාවන් නැසලා අලුත් වේදනාවන් නූපද්දවලා මේ ජීවිතේ පවත් ගන්න ඇයි මේ භ්‍රමචර්යාවට උපකාර වෙන්නේ එච්චරට මේ දුක් වූ මේ ශරීරයේ පැවැත්වුවත් එච්චරට 100කින් පවත්තන මේ ආහාර පාන ටික ගන්නෙ මේ නටනද සින්දු කියන්න ගයන්න මේ ජීවිතේ ජීවත් කරගන්න නෙමෙයි දන්නවා මේ අවිද්‍යාව ජීවත් කරන්නේ අපිට අපි ජීවත් වෙනවා කියලා කියන්නේ මොකද අවිද්‍යාව පවතින්නේ දුකට හේතුව ජීවත් කරන්න මේ දුකට හේතුව ජීවත් කරවන්න නෙමෙයි දුකට හේතුව නැති කරන මේ ප්‍රතිපදාව පුරා ගන්න උපකාර වෙන්නයි කියන ටික ඒ ටිකනොත් එයා දකිනවා ඒ ටිකනොත් සිහි කරනවා බේත් පෙත්තක් ගත්තත් ගිලම්පස ටිකක් ගත්තත් එයා දන්නවා දකිනවා මේකේ ගන්න මොකද්ද ඈ අභ්‍යාපජ්‍ය පරමතායයි නිරෝගී බව සඳහා මේ සඳහා මේක ගන්න. ඇයි අපහසුකම දුරු කරලා පහසුවෙන් ඉන්න. ඇඳුමක් ඇඳක් ගන්නවා. සීතස්ස පටිඝාතායේ උන්නස්ස පටිඝාතායේ දාංශ මකස වාතා තපසිරෙන් සප සම්පස්ථානම් පටිඝාතාය යාවදේව හිරිකෝපීන පටිච්ඡද නැත්තා. ඇයි මේ ඇඳුම අඳින්නේ? මේ ඇඳුමට තියෙන තණ්හාව නැති වෙන ඕනාවට එහෙන් එල්ලගෙන මෙහෙන් එල්ලගෙන විලාසිතා දාන්නේ මේකේ අර්ථය දකිනවා නම් මේ මොන විදිහට හරි කළා නම් කළා තියෙන මොකද්ද? දැඩි සීත නසන්න. දැඩි උෂ්ණේ උෂ්ණේ නසන්න. අවුයෙන්, වැස්සෙන්, මැසි මදුරුවන්ගෙන් එතකොට සර්පාදී ස්පර්ශයන්ගෙන් බේරෙන්න මේකට ලැජ්ජ වසා නොගත්තු ලැජ්ජා හිතෙන ශරීරයෙන් තම වසා ගන්න මෙන්න මේ සඳහා මේ අඳුන් අඳින්නේ. ඒකත් දන්නවා. ගෙදරක දොරක ඉන්න කොටත් දන්නවා. මොකටද මේ ටික කියලා. ඒ කියන්නේ සීතස්ස පටිඝාතය, උන්නස්ස පටිඝාතය, දංශ මකත වාතා තපසින සප සම්පස්සානම් පටිඝාතය, යාවදේ උතුපරිසේ විනෝදන පටිසල්ලාන රාමත්ත මැස්සන්ගෙන් මදුරුවන්ගෙන් අවුසුලන් මේ වගේ රළු ස්පර්ශයන්ගෙන් බේරෙන්න ඈ ඍතු විපර්යාස වලින් එන දෝෂයන්ගෙන් බේරෙන්න. මොකටද මේ? පටිසල්ලාන. පටිසල්ලාන මේ භාවනා කරගන්න උපකාර පිණිස. ඒකටයි. එහෙම ගත්තාම නොඑක් විදිහේ හැඩවැඩ දදා අපි මේ හදන දේ අපිට මේ මේව අර්ථ නොතේරෙන නිසා නෙවෙයි එකින් එක එකින් කියන්නේ. තේරෙනවා. එතකොට ඔන්න මේ ටික ගත්තාම අපි මේ ගිහි කෙනෙකුට වුණත් මේ හතර නුවණින් දැනගෙන කළාම විශාල ආශ්‍රව කොටසක් නැති වෙනවා. සබ්බාත සූත්‍රයේ පෙන්වන්නේ අදිවාසනා පහතබ්බා පරිවර්ජනා පහතබ්බා ඈ විනෝදනා පහතබ්බා කියලා මේ වගේ එතකොට ඔන්න මේ ටිකත් එකතු වෙන්න ඕනේ ඔන්න ඔය හතර එකතු වුණොත් ඔන්න සිල්වත් බව මෙන්න මෙබඳු සිල්වත් කෙනෙකුගේ කෙනෙකුගේ හිත සමාධිය වෙනවා මෙබඳු කෙනෙකුට පුළුවන් ඒකාන්තේ නිවර්ණ ධර්ම දුරු කරන්න නිවර්ණ ධර්ම දුරු වුණාම දුරු වෙච්ච මනසකට අනිවාර්යයෙන්ම ලෝකේ අනිත්‍යයි දුකයි අනාත්මයි මේ හේතුඵල ධර්ම තේරෙනවා. අනිත්‍යයි දුකයි අනාත්මයි හේතු ප්‍රත්‍යයයි කියන ධර්මය තේරෙන කෙනාටම එහෙනම් හේතු නිසා හටගත්ත දේ හේතු නිරුද්ධ නො නිරුද්ධ වෙනවා කියන Nirodhe ඥානෙ මාර්ගය ඥානෙ ලබ සිටිනවා. සත්‍යානුලෝමික ඥානයට කියනවා අනිත්‍යයි දුකයි අනාත්මයි ලක්ෂණ මේ නෝන තියෙන කෙනාටම Nirodhe ඥානෙ මාර්ග ඥානෙ ලබ සිටිනවා. මේ ටික කරන්නේ මේ නුවණ තියෙන හින්දායි මේක තමන්ගේ නුවණක් වෙනවා. එදාට තමයි මම කිව්වේ මේ ටික දැක්කහම මේ නිවනට මනස බර වුවක් වෙන මේ ජීවිතේම දුක නැති වෙන දුක ගෙවෙන. ඉතින් අපි ගාව බෞද්ධය හැටියට මේ නොයෙක් දෙනා මොනවා හරි කරන දෙයක් තුල මෙන්න මේ දෙයි කරන්න ඕන කියන නිවැරදි දැක්මවත් ඇති කරගන්න. අනිවාර්යෙන්. එතකොට අපිට හැමෝම කියන කියන එක ගන්න ඕනේ අපි දන්නවා ඇත්තටම සිද්ධිය මෙන්න මේකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ හින්දා නෙමෙයි. අපි කියන මේ ස්වාමීන්වහන්සේලා කියන හින්දා නෙමෙයි ඇත්තටම එහෙම සිද්ධියක් තියෙන්නේ. කියන tikai අවශ්‍ය වෙන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ තව බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් දේශනා කළේ නැහැ. අපේ ජීවිතවලම පවතින සැබෑවටම පවතින එහෙත් අපිට නොපෙනෙන යථාර්ථය අපිට පෙන්වනවා. කණ්ණාඩි දෙකක් දාගෙන හැමතැනම හොයන කෙනෙකුට ওই ඇස් දෙකේ දාගෙන ඉන්න කියලා කියනවා වගේ අපි තුලම තියෙන පවතින වෙන නමුත් අපි නොදකින දේ ඉතින් මෙතෙන්දි එක කරුණක් තේරුම් ගන්න මේ මෝඩකමින් යුක්ත ලෝකයේ තුල මෙහෙම හරි ඉපදිලා මෝඩයි කියන කම තේරුම් ගන්න පුළුවන් මට්ටමක් හම් වෙලා වටපිටාවක් හම්බුණා. මේ අවස්ථාව මේ chance එක ආයේ සතරදී හම්බ වෙන්නේ නැති වෙයි. ඈ ඉතින් මේ සසරට වැටුනොත් කෙලවරක් හොයන්න බෑ. මේ බුද්ධෝත්පාද කාලේ සත්පුරුෂ ඇසුරක් තියෙන වෙලාවකම මේක තේරුම් ගන්න ඕනේ. ආපහු මෙතන මේ අවස්ථාව අතහැරලා සසරට වැටුණොත් හැමදාම මේ සත්පුරුෂ ඇසුර ලැබෙන්නේ නැහැ. සත්‍ධර්මය ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙච්ච බුද්ධෝත්පාද කාලෙක විතරයිමයි මේ ඇත්ත තේරුම් ගන්න පුළුවන්. මෙච්චර සිදුවෙන මේ ඇත්ත තේරුම් ගන්න පුළුවන්. ඒිට මෙහා අර සීතකරණ ලයිට් එක පත් වෙලාම තියනවා කියන මට්ටමකම ඉන්නේ. ඒ ඒ ඒ මට්ටම මෝඩයි කියන එක ගැනවත් හිතන්නවත් දන්නේ නැති ලෝකයක් එන්නේ. එකම විදිහට. එතකොට ඉතින් බුද්ධෝත්පාද කාලය කියන එක ලේසි නෑ. සමහර බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා තව බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්න ඉපද බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා පිරුණන්තයවට පස්සේ තව බුදුරජාණන් වහන්සේ නමක් පහළ නොවි බුද්ධ ශූන්‍ය කල්ප බුදුරජාණන් වහන්සේ නැති කල්ප ගණනින් අසංකේයයි කියනවා. අසංකේයයි කියන ගණන ලියන්නේ 1.140ට. අපි කියමු මෙහෙම නිකමට කල්ප 1යි 2යි 3යි 4යි කියලා කල්ප 100ක් කල්ප 1000ක් කල්ප ලක්ෂයක් ගියා කල්ප 100ක් ලක්ෂයක් ගියා කෝටිය කෝටියේව 100ක් ගියාම ප්‍රොපෝටි ඈ කෝටි ප්‍රොපෝටි ඊට පස්සේ ඒ ප්‍රොපෝටි ඒවා 100ක් ගියාම කෝටි ප්‍රොපෝටි ඒවා 100ක් ගියාම නහුත් නහුතේ ඒවා 100ක් ගියාම නින්නහුතේ ඒ වගේව 100ක් ගියාම අබබේ ඒ වගේව 100ක් ගියාම අහහය ඒවා 100ක් ගියාම අටතේ ඒවා 100ක් ගියාම කුමුදුලි ඒවා 100ක් ගියාම උප්පලෙක ඒව 100ක් ගියාම පුණ්ඩරික. ඒව 100ක් ගියාම පදුම. තවත් එකක් එකක් තියෙනවා මට මතක නැහැ. ඔන්න ඔහොම ගියාමයි අසංකීයයි කියන එක හම්බ වෙන්නේ. හරිද? එතකොට මේ කියන්නේ ලක්ෂ ලක්ෂ ගියාම මට මතක හැටියට. එතකොට කල්පය කියලා කියන්නේ හැතැම්ම 16ක් දිග 16ක් උස 16ක් පළල මහ විශාල ඝන පර්වතයක්. මනුස්ස ලෝකෙන් අවුරුදු 100කට සැරයක් රෙදි කැල්ලකින් පිහින්නේ. මෙන්න මේ විදිහට පිහිනකොට යම් දවසක මේ ගල ගෙවුනහම තමයි ගෙවුනහම කල්පය ඉවර වෙන්න කල්පය ඉවර වෙනවා මේ ගල ගෙවෙන්න පුළුවන් ඒත් කල්පය ඉවර වෙනවා. අපි නිකම්ම නිකම්ම ගල ගෙවෙන අවස්ථාව කල්පය කියලා ඔන්න ඔබඳුයි කල්පය ඔබඳු කල්ප 1යි 2යි කියලා ගණනලා අර වගේ අසංකේයයක් යන කලුත් බුදුරජාණන් වහන්සේලා නැහැ. ඒ කියන්නේ හිතන්න මේක කෙලින්ම අපායක්මයි. මව් අඳුරන්නේ නැහැ, පියා අඳුරන්නේ නැහැ, සහෝදරය අඳුරන්නේ නැහැ, කපා ගන්නවා, කොටා ගන්නවා, මරා ගන්නවා, උඩට යනවා, යටට එනවා, පාතට එනවා. හරියට අර උඩිනුත් වහලා යටින් ගින්දර දාන මුට්ටියක කකුලියක් දඟලනවා වගේ. එහාට එනවා මෙහාට එනවා එහාට එනවා මෙහාට එනවා ආයේ මේකෙන් මිදෙන මාවතක් සිදුරක් හොයන්න අහලකවත් නැහැ. ඔන්න ওই තරම් අබුද්ධෝත්පාද කාල ඔන්න ඔය වගේ කාලවල තිබිලා තිබිලා තිබිලා දීයේදී ඉරක් පමණ කාලයක් ඔය වගේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන බුද්ධෝත්පාද කාලයේ මේ කල්පවලට මේ සසරට සාපේක්ෂව දීයේදී ඉරක් තරම්වත් ගණයට යන්නේ සිහි කරන්න මේ අවස්ථාවේදී අපි ඕනෑවට වඩා මෝඩ විය යුතුද කියන එක මෙච්චර කල්ප ගණන්ම අවිද්‍යාව තුල දඟලන දඟලන දඟලන අපිට මේ අව හම්බ වෙච්ච මේ අවස්ථාවේදී සත්පුරුෂය හැටියට අපි කළ යුත්තේ මොකද්ද කියන ටික සිහි කරගන්න හිතා ගන්න මේ අවස්ථාවේදී මෙන්න මේ දී ඇඳි ඉර වගේ අවස්ථාවේදී නුවණක් වෙලා මේකෙ මිදෙනවයි කියන ටික හිතන්නවත් බැරි තරම් ටිකක්. මේ සතර හිස් වෙන්නේ නැත්තේ ඒකයි. ඉතින් මෙන්න මේ තරම්ම වටිනා අවස්ථාවක් හම්බ වුණාම අපේ ජීවිත වගේ වටිනා අවස්ථාවක් තවත් නැහැ. හැබැයි මතක තබා ගන්න. මේ තරම් අවස්ථාවක වටිනා අවස්ථාවක් ලැබිලා ඒ සඳහා අපි උත්සාහවත් නොවන සිහි නොකරන නොබලන බවක් වෙනවා ඒ අපි තරම් අවාසනාවන්ත අය තමයි. ඇයි අනිත් අය සමාහයට මේ අවස්ථාව හම්බුණා නම් එයා දුකෙන් මිදෙයි. අපි හම්බෙලක් කරන්නේ. ඉතින් මෙන්න මේ තරම්ම මේ සසර අති දීර්ඝයි. මුල් කෙලවරක් හොයන්න බෑ. එතකොට මෙන්න මේ තරම්ම අති දුර්ලභ අවස්ථාවකුත් අපිට හම්බෙලා තියෙනවා. මෙන්න මේ වගේ අපේ ජීවිතවලම අර්ථාන්විත බව තේරුම් ගන්න වටපිටාවකුත් අපිට ලැබිලා තියෙනවා. හැම දිනම අද දවසේදී උත්සාහය වීර්යය යොදලා යොදාගෙන මේ ජීවිතයේ දුක අවසන් කරගන්න උත්සාහවත් වෙන්න ඕන. මතක තබා ගන්න අපේ දේරුමට අපේ ගැළවීමට වෙන කිසිම කෙනෙක් නැහැ කියන එක. අනනුඤාතෝ තතෝ ආග අනනුඤාතෝ ඊතෝ ගත ගතෝ යතහගතෝ තථාගත කිසි කෙනෙකුට නොකිය මෙතෙන්ට ආවේ අනුඥාතෝ ඊතෝ ගත කිසි කෙනෙකුට නොකිය මෙතන යන්නේ යතහා ගතෝ තතහා ගත යම් සියාව දෙසේ යනවා කාටත්ත පරිදේවන කාටද අඬන්නේ එහෙනම් කියලා හොඳට ඒ බව මතක තබා ගන්න මේ එකට එකතු වෙලා ඉන්න මේ මොහොතට මේ ටික වෙලාවට තමයි මේ ඔක්කොම නැද කන් නැද මිත්‍රකම් කියන එකත් මතක තබා ගන්න. ඒ හින්දා මේ මොහොතට ඕනෑවට වඩා රැවටිලා මේ තරම් වටිනා අර්ථය අතහැර ගන්න එපා. අපි සත්පුරුෂයෝ නම් අපි හැකි පමණකින් හෝ වීර්ය කළා අනිත් අයගේ ඇස් දෙක පාදලා දෙන්න පාදවා ගන්න උත්සාහවත් වෙන්නට ඕනේ. අවස්ථානුකූලව හැමදෙනාම මතක තබා ගන්නට ජරා මරණයටපත් වෙන අපේ මේ ජීවිතය අජරාමර නිවනට හුවමාරු කරගන්නවා.